හොඳයි අපි මෙතෙන් පටන් ධර්ම දේශනාවක් සඳහා කාලය ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කවුරුත් ඒ දේශනාවට පහසු වෙන පරිදි පහසුවෙන් වාඩි වෙන්න ඒකලා ධර්ම දේශනාවට සූදානම් එක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යා කාචි සංඥා අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් দূරේ සම්ති කේවා නේතං මම නීසෝ හමස්මින් මේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්රේ පදනමේ මේ මාසයක් පතාවේ මාසයක් පාසා රැස් වෙන සෑම වතාවකම වගේ ධර්ම දේශනා සඳහා කාල පරිච්ඡයක් පරිච්ඡේදයක් වෙන් කරගන්න එක චාරිත්‍රාක් වශයෙන් පවත්වාගෙන ආවා ඒ ධර්ම දේශනාවත් එකම පිටසක් එකම වහලයට හමු වෙන නිසා අපි අවස්ථාවක් කරගත්තා <clears throat> ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට. ඒ ධර්ම දේශනා මාලාව සඳහා අපි මාත්‍රිකා වශයෙන් තියාගත්තේ ලාංකික බෞද්ධ අතර බොහොම ප්‍රසිද්ධ අනත්ත ලක්ෂණ සූත්‍රයයි. ඉතින් අර කලිමුත් කීප වතාවක් මතක් කරපු විදිහට මේක ත්‍රිපිටකයේ පොත පෙරලා බලනවා නම් සූත්‍ර පිටකයට ආйти සංයුත්ත නිකායේ ඛණ්ඩ වක්කයට ආйти සූත්‍ර අතර නම් කරලා තියෙන්නේ පංචවග්ගීය සූත්‍රය කියලා. ඒ නිසා අනතරක්කන කියන නමෙන් බැලුවට ඒක හොයාගන්න අමාරුයි. ඛණ්ඩ වර්ගයේ අනත්තරක්කන සූත්‍රය බලනවා වෙනකොට අපිට සිද්ධ වෙන්නේ පංචවග්ගීය සූත්‍රය දිහා බලනයි. එතකොට මේ සූත්‍රය ලැබෙනවා. ඉතින් මේකේ ඉතිහාසය තමයි දැනට වාර්තාගත සූත්‍ර 15000කට අධික ප්‍රමාණයේ මේක සඳහන් වෙන්නේ සරුවචන් වහන්සේ විසින් පවත්වන ලද දෙවෙනි සූත්‍රයේ වශයෙන්. පළවෙනි සූත්‍රයේ මංගල සූත්‍රය මංගල දේශනා කරපු සූත්‍රය මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන කවුරුද දන්නවා. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පළවෙනි වතාවට ඒ සභාවේ හිටපු මිනිස්සෙක් වශයෙන් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ පළවෙනි මාර්ග ඥානෙ ලැබවා ලැබුණ නිසා සරුවචනාංශේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන කීර්ති නාමයක් පටවැනි නාමයක් දීලා ඊට පස්සේ දවස් කීපයකින් ඒක එක අනිකුත් ඒ පස්වග මහණුන්ගේ ඊතුරු එක එක සංඝයා වහන්සේලා සෝවන් ඵලයේ පිහිටුවලා ඒ පස් දෙනා වහන්සේලාම අරිහත් ඵලයේ පිහිටීම සඳහා දේශනා කරන ලද සූත්‍රය තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ පංචවග්ගීය සූත්‍රය කියලා. මේන් පස්සේ ලෝකයේ රහතන් වහන්සේලා 6 නමක් බිහිවෙච්ච බවයි ඉතිහාසයේ සඳහන් කරන්නේ. ඉතින් මේ සූත්‍රයේදී කෙලින්ම අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණ දේශනාවක් සරුවචනංශේ මතක් කරගන්නවා. එයිනුත් සාමාන්‍ය ඉදිරිපත් කිරීමේදී අනිකුත් සූත්‍ර දකින්න පුළුවන් වෙන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නැත්නම් අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියන පිළිවෙලයි මේ සූත්‍රයේදී ඒකේ අනාත්මතාවයේම ඉස්මතු කරගෙන අනාත්මතාවයේම පටන් ගන්නා බවකුයි පේන්න තියෙන්නේ. ඒ නිසා අටුවාචාරින් වහන්සේලා අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා සඳහන් කළා තියෙනවා. ඉතින් අපි මේ ඒකේ වාර කීපයක් දැක් ගෙවම් කරලා අද අපි ඉදිරිපත් කරගන්නේ විශේෂයෙන්ම සංඥා ස්කන්ධය කියන කොටසයි අර මම මුලින් මාතෘකා කරපු පාලි පාඨය ඇසුරින් සුද්ධ කරලා ගත්තොත් පේන්නේ. ඒකේ සඳහන් කරලා තියෙනවා යාකාචි සංඥා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ටබ්බං කියනවා. යම් කිසි අපි මේ ගත කරන ජීවිතයේ යම් කිසි සංඥාවක් හැඟීමක් හැඳිනීමක් අරමුණු ගැනීමක් නිමිති ගැනීමක් තියෙනවනම් ඒ සියලුම අතීත වූ හේවා වූ හෝ වේවා අනාගත වූ හෝ වේවා ප්‍රත්‍යুৎපන්න වර්තමාන වශයෙන් වූ වේවා බාහිර වශයෙන් වූ හෝ වේවා තමන්ගේ අධ්‍යාත්ම වශයෙන් හෝ වේවා ගොරෝසු වශයෙන් හෝ වේවා සියුම් වශයෙන් හෝ වේවා මේක හොඳයි මනාපයි ප්‍රණීතයි කියලා බාරගත්තා වේවා අප්‍රියයි අමනාපයි කියලා හීන වශයෙන් බාරගත්තා වේවා ළඟ වේවා දුර වේවා මේ සියලුම සංඥාවන් නේතං මම මේ මම නොවේ නේසෝ හමස්මි මේ මගේ නොවේ නේතෝ නමේසෝ අත්තා මේ මගේ ආත්මේ නොවේයයි මනානුවණින් සම්මප්පඤ්ඤාය දට්ටබ. දත යුතුයි දැකගත යුතුයි කියන එකයි ශ්‍රීමුක පාඨයේ සඳහන් වෙන ඍජු සිංහලාර්ථයේ ගන්න වෙන්නේ. සිංහල පරිවර්තනයේ ගන්න වෙන්නේ. ඉතින් එතකොට අපිට මේ තාක්කල් ඉදිරිපත් කරගත්ත ඒ රූපය රූපස්කන්ධය පිළිබඳව මේ වගේ මේ 11 ආකාරයත් වේදනාස්කන්ධය පිළිබඳව මේ 11 ආකාරයත් මෙතෙන්දී ආධාරක වෙනවා මේ සංඥාස්කන්ධය කියන ගැටේ ලියා ගන්න. මේ සංඥාස්කන්ධය ඒ රූපස්කන්ධය වේදනාස්කන්ධයට වඩා ගැඹුරු බවකුත් සියුම් බවකුත් සංකීර්ණ භාවයකුත් ඉදිරිපත් වෙන නිසායි ඒ පිළිවෙලින් රූප වේදනා ගෙවම් කරගෙන මේ සංඥාස්කන්ධයට ගොඩ වෙන්නේ ඒකයේ ගැඹුරු බව සුතමේ ඥාන වශයෙන් බැලුවත් පේන්න තියෙනවා. සුතමේ ඥානය කියලා කියන්නේ අසුවිරු තැන් බව. අහගෙන ඉන්නකොටත් තේරෙනවා රූප රූපය අඳුනා ගන්නවට රූපය කියලා කියන්නේ ගොරෝසු ඕලාරික මැනිය කිරි හැකි ධර්මයක්. ඒක අඳුර ගන්නවට වැඩිය අමාරු බවක් තියෙනවා වේදනාව විඳීම කියන චෛසිකය අඳුර ගන්න එක. ඒ අඳුනා ගන්න දැනීමෙන් පරිචයෙන් සූර භාවයෙන් හුරුබුහුටි භාවයෙන් තමයි සංඥාව කියන එක අඳුර ගන්න වෙන්නේ. එතන රූපේ වෙනස් වෙන රූපණ ලක්ෂණේ තියෙනවා. වේදනාවේ විඳීම් ලක්ෂණේ තියෙනවා. සංඥාවේ හැඳිනීම් ලක්ෂණය. ඒ හැඳිනීම් ලක්ෂණය නිමිති ගැනීම අරමුණු කිරීම හඳුනා ගැනීම කියන මේ වචන අනුව අපේ භාෂාවේ විහිදිලා යනවා. ඉතින් අපි මේ විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම අධ්‍යාපන ශාස්ත්‍රයේදී සංඥාවල ගනුදෙනුවක් තමයි සිද්ධ වෙන්නේ අකුරු ඉලක්කම් රූපසටහන් සංඥා නානා ප්‍රවිජයට අරගෙන අපි මේ සංඥා මාර්ගෙන් එකිනෙකා අදහස් වමාරු කරන ලෝකයක අපි ජීවත් වෙන්නේ තාක්ෂණික ලෝකේ නැත්නම් කියනවනම් මේ තොරතුරු තාක්ෂණය කියලා අපි ඒකට කියන්නේ මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා මේකෙදී අපිට <coughs> දැන් කොච්චරද කියනවා මෙව අපි විහිං ඇති කරගත්ත සංඥා කියන එකවත් මතක නැතිලා තියෙනවා. අපි මේවා 100 100ක් අදාහගෙන මේකෙම රණ්ඩු කරනවා, මේකෙම ගෝසා කරනවා, මේකෙම ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, මාන කරනවා. ඒවා නිකන් හුදු සංඥාවක් අපි එකතු වෙලා ගත්ත සම්මුතියක් කියන එක මතක නැතිලා අපිට තියෙනවා. ඒක නිසා අර යථාර්ථයේ කෙසේ වෙතත් ඒ සංඥාවල් වල යම් යම් හැපිලි පෙරපිරලි සිදි වෙනකොට ඒ අනුව ඇති වෙන චිත්ත පීඩා, ඒ අනුව ඇති වෙන අසහන ගතිය නිසා අද තොරතුරු තාක්ෂණයේ දියුණු වෙන්න වෙන්න වෙන්න අසහනේ ඒහා සමාන වේගයකින් දියුණු වෙනවා. ඒහා සමාන වේගයකින් අපි මානසික ආතතියකටපත් වෙලා තියෙනවා. නමුත් මේ හීනෙන් දැකපු දෙයක් නැත්නම් අපි විශ්ීම පනවා ගන්නාලද සංඥා ගොඩකයි මේ පටලවිලා තියෙන්නේ කියලා බලනකොට මේ ගස් කොළන් අපිට වැඩිය හරි වාසනාවන්ත. ඒ වගේම තිරිසන් සතුන් ඒකට සංඥාවක් තියෙනවා කපුටෝම කෑ ගහන්නේ මොකද්ද කියන්න තමයි. නමුත් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. කපුටන්ට තමයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ වගේ මේ අපි හුඟක් දිනුනොයි කියලා කියන්නේ ඉස්සල්ලා ඉතින් අපි ගල් යුගයේ හිටියා ඊට ප්ලාස්ටික් යුගයට ගියා දැන් ඇවිල්ලා තාක්ෂණික යුගයේ ඉන්නේ. තොරතුරු තාක්ෂණේ නමුත් අවාසනාවට වෙන්නේ තාක්ෂණේ වැඩි වෙන්න වැඩි වෙන්න අපි ආතතිය වැඩි පිරිසක් එහෙම නැත්නම් අසහනේ වැඩි පිරිසක් පාරිභෝගිකත්වයේ වැඩි පිරිසක්, පරිසරයේ වැඩියෙන් කෙලසෙන පිරිසක්, හිත වැඩියෙන් නරක කරගත්ත පිරිසක් පාටපත් වෙලා තියෙනවා. ඊයන බලනකොට සූත්‍රමේ වශයෙන් මේ සංඥා කියන වචනය තේරුම් ගැනීම රූප වේදනා වලට වැඩිය අමාරු වුණාට ගැඹුරින් අපේ ප්‍රශ්නට සම්බන්ධයි. අපේ තියෙන මේ අසහනෙට හරි සම්බන්ධයි. විශේෂයෙන්ම කොළඹ හදින්ද වටිනවා. ගමේ ඉන්න මිනිසුන්ට වැඩිය කොළඹ කට්ටිය තමයි පටලවාගෙන තියෙන්නේ හොඳටම ඕක. ඒ ලංකාව ගන්නවා. ඊටත් වැඩිය පළවෙනි පෙළේ අපි ඉන්නේ තුන්වෙනි ලෝකේ රටවල්නේ. දෙවෙනි ලෝකේ රටවල් ජාතිය කාර්තික විද්‍යාව උගන්වන්නේ. පළවෙනි පෙළේ රටවල් ගෙතන ඒක නා හොදන්න බැරි තරමට අනාගත තියෙන්නේ. ඒක කියලා දෙන්න බැරි තරමටම මේක පැටලිලා තියෙන්නේ. ඉතින් අපිට තාම සාධ්‍ය තත්ත්වයක් තියෙන මේක හදා වඩා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා මේක වෙලාව ගන්න එක අසාධ්‍ය කෙනෙක් කියන්න පුළුවන් මේක තේරෙන්නේ නැහැ ගැඹුරුයි සංකීර්ණයි සංනිබ්බාන පරිසංයුත්තයි ශුන්‍යතා පරිසංයුත්තයි කියලා. ඇත්තට මේ සංඥා කියන වචනේ ඒ පැත්තට ආරාධනාවක් තියෙනවා. කෙසේ නමුත් ඉතින් අපිට මේක මේ අපිම මිරිකලා අල්ලගෙන පිච්චෙන අඟුරු කෑල්ලක් හයියෙන් මිරිකලා අල්ලගත්තොත් වැඩි වේදනාවක් එනවා. අතහැරියාම වේදනාවක් නැතිනවා වගේ මිරිකලා ඇල්ලුව තරමට පිච්චෙනවා. ඉතින් අපි කරන්නේ මිරිකලා නැතුව මේ අඟුරු කෑල්ල අතින් අතට මාරු කරන එකයි. ධන හින්දා ඒ අතින් මේ අතර දානවා මේ අතින් ඒ අතර දානවා ඉතින් දිගටම ධන එක තමයි වෙන්නේ ඉතින් ඒකට මේ සංඥාව දිහා බලනකොට මේක සම්පූර්ණ හුදු ඒකේ තියෙන ඒ ත්‍රාසය වෙනුවට නිකන් හාස්‍යයක් මතුවලා එනවා පුංචි කාලේ අපිට කිසිසේත් නැතිුන් නැති ප්‍රශ්නයක් තමයි මේ ලොකු වෙනකොට ඇවිල්ලා තියෙන්නේ ඉස්සර අපි ඉස්සරහ ඉන්න පොඩි දරුවා අපිට හොඳටම පෙන්නනවා ඒ අත්තන්ට මේක නැහැ කියලා. ඒ මොකද හේතුව ඒගොල්ලෝ තාම බදාගෙන නැහැ. යැත්තු සංඥා ලෝකෙට දොර අරගෙන නැහැ. ඒ දොර අරින එක තමයි දෙමාපියෝ ගුරුවරු එකතු වෙලා පෙරමුඩු බැඳගෙන පොඩි එකාට කරන්නේ. කරපු දවසේ ඉඳලාම එයා ඒ වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනා පස්සේ ගුරුරුන්ටයි <laughs> දෙමාපියන්ට හොඳ සන්තෝෂයක් ඇතිවෙනවා. හරි. දැන් ඒගොල්ලන්ටත් හොරි අපිටත් හොරි. දැන් සොරි කියන දෙයක් නැහැ. ඉතින් ඕක දිහා බලන් ඉන්නකොට අර පොඩි දරුවන්ගේ අපිට උපමාවක් ගන්න පුළුවන්. පොඩි දරුවන්ගේ ඒ වගේ මේ සංඥා පිළිබඳ එච්චර දියුණු නැති සත්‍යයන්ගේ ඒක හොඳයි කියන එක නෙවෙයි <clears throat> අපි ඉන්න තත්ත්වෙම සංඥාව අපේ මේ අසහනයට තරුණ අසහනයට සංකීර්ණතාවයට උදව් කරනවා වගේම නිවනට බොහොම කිට්ටු දොරක් තියෙනවා මේක. රූප දිග යනවට වැඩිය වේදනා දිග යනවට වැඩිය සංඥාව අඳුනාගත්තොත් සංකීර්ණ බව හැබෑව. ඒ වගේ මේක සංකර බවත් හැබෑව. හැබැයි අඳුනාගත්තොත් හොඳ මේ සම්මප්පඤ්ඤාය දට්ටබ්බන් කියන විදිහට යහ දැක්මකින් බලන්න පටන් අරගත්තොත් වැඩියෙන්ම තේරෙන්නේ කොළඹ හදෙන්න තමයි. ඒ පැටලවගෙන තියෙන නිසාම හොඳට තේරුම් කරලා දුනොත් හොඳ පොතපත දැනුම තියෙන ඒකට කැමැති රුචිකත්වයේ තියෙන අයට ඒක ගෝචර වෙනවා. ඉතින් ඒක නිසා සර්වචන් දේශනාවේ මේ නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරට කඩලා පංචස්කන්ධය වශයෙන් දේශනා කරනවා රූපය කියන පහත් එකතු කරලා. නමුත් මේකම නෙවෙයි එකම ක්‍රමේ. රාහුල පුංචි කුමාරයාට පුංචි හාමුදුරන්ට සරුවචනංශේ බණ කියනකොට කිව්වේ ච ධාතුරෝ යම් පුරිසෝ පඨවියාපෝ තේජෝ වායෝ විඥාන ආකාශ කියන තාලෙට. ඒ හාමුදුරන්ට විස්තර කරන්නේ රූප රූපස්කන්ධයේ කොටස් හතරක්. රූපස්කන්ධය කියන එක කොටස් හතරට කඩලා ඉව කියනවා. පඨවියාපෝ තේජෝ වායෝ ඕනේ නම් අවකාශය ගන්නයි කියලා. එතකොට පහයි මුළු රූප වේදනාස්කන්ධ නාමස්කන්ධයේම විඥාන කියන තනි වචනෙට දැන් මේකේ සංඥාව හැංගිලා තියෙනවා. යම් කිසි කෙනෙකුට රූප වැටහෙනවා නාම වැටහෙන්නේ නැත්තම් ඒ කෙනාට රූප කියන එක තනි වචනෙට දාලා පටිවිආපෝ තේජෝ වායෝ ආකාශ කියන කඩන්නේ නැතුව තනි වචන රූප කියලා දාලා නාමස්කන්ධය කඩලා පෙන්නනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට සංඥා කියන වචනේ මතුවෙනවා. එතකොට තමයි රූපය අඳුනගෙන වේදනා හඳුනගෙන අපි මේ සංඥාවට එන්නේ. ඉතින් එතකොට මේ මේ දේශනාවේදී හුඟක් ගරුතන්නී අපිට සලකන්න පුළුවන් ඔය කටුකුරුන්දී අපේ මිචික හිටපු අපේ කරුකට ඥානানন্দ ස්වාමීන් වහන්සේ මම මට කට ඇරලා කියන්න පුළුවන් ලෝකෙම නෑ එච්චරම මේ මේ මාතෘකාව මෙච්චර හොඳට විස්තරව කියලා දෙන්න පුළුවන් කෙනෙක් කියලා මට කියන්න පුළුවන් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ අතර මේ නිවෙන නිවීම දේශනාවල සෑහෙන වෙලා ගත්තා දේශනා සමහර දෙක තුනක්ම මේක විස්තර කරලා දෙන්න මේ ගැටේ ලියන හැටි ඉතින් සමහර විටක ඒව වුණා කියනකොට චෝදනා කරන්න ඉඩ තියෙනවා ඒවා දාර්ශනික පැත්තට බරයි ප්‍රායෝගික පැත්ත අඩුයි කියන පැත්ත චෝදනා වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙට අත තියලා තියෙනවා. ඒක මේ මෑත යුගයේ වෙදිති වෙච්ච ලොකුම ගවේෂණයක්. ඒ නිසා කාට හරි මම මේ කරන දේශනා අඩුපාඩුකම් තියෙනවා නම් ඌන පූර්ණ කර ගැනීම සඳහා ඒ නිවන නිවීම දේශනාවල කියවලා බැලුවොත් මේ මම මේ කරන්න හදන්නේ ඒකට අත්ලක්ෂ හපේන එක විතරයි. ඒකේ තියෙනවා මේ මේිට එහා විස්තර ගිහිල්ලා මේ මූලධර්ම සහ දාර්ශනික පැත්තේ ලොකු විස්තරයක්. ඉතින් ඒකෙදිත් ඒ ස්වාමීන් වහන්සේ මතු කරලා තියෙනවා මේ සංඥා කියන පදය භාවනාවට සම්බන්ධ කරන නැත්නම් සුත්තමේ ඥාණයෙන් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා චින්තාමේ ඥාන, අන්වේ ඥාන, තර්ක ඥාන වලට යනකොට දේශනාවෙම ਸਰවචනාංශයේ බොහෝ විට මේ සංඥා විස්තර කිරීම සඳහා රූප කියන විශේෂ පදේ දාලා තිනවා රූප සංඥා කියලා තමයි හැමතැනම යොදලා තියෙන්නේ. මේ රූපය පිළිබඳවයි අපි මේ ආලවට්ටම් කරන්නේ. රූපේ පිළිබඳවයි අපි සංඥා ඇති කරගන්නේ. ඒ රූපයත් එක්ක රුප්පණ ගතිය නිසායි විඳීම ඇති වෙන්නේ. සැප වේදනා දුක් වේදනා රූපයත් එක්ක තියෙන ගැටීමෙන් ඒකම තමයි හැඳිනීම් කරන්නේ අපි ඒවට රූප සංඥා කියලා කියනවා. ඒවමයි අපි සංස්කරණය කරන්නේ. සංස්කාර වෙන්නත් අපිට රූප බලපානවා. ඉතින් මෙන්න මේක මේ සියල්ලට බලපාන ගොරෝසු රූපයය. මේ රූපයාගේ පට ව්‍යාපෝ තේජෝ වශයෙන් විදි විහිදි පැතිරි ගිය අණු ඇතිවෙන විඳීම් මේකය එක එක රූප කොටස් ගැටෙනකොට තේජෝ ගාතුවේ තියෙන උණුසුම් ගති සිසිල් ගති වායෝ ගාතුවේ තියෙන කම්පන චංචල ගති සහ දරණ ගති ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන පිටු කරන ගතිය, පඨවි ධාතුවේ තියෙන ගොරෝසු කක්කල ලක්ෂණ මෙවුවා මෙවුවා කියලා ඒව ගෑවෙන ගෑවෙනකොට වෙන්කොට හඳුනා ගන්න දැනෙනකට දැනීම කියන නැත්තම් වේදනා ස්කන්ධය කියලා කියනවා. ඒව වෙන්කොට හඳුනා ගැනීම වලට වෙදර හඳුනා ගන්නට තියෙන නිමිත්තට වෙන්දන හඳුනා ගැනීම තියෙන සලකුණට සංඥාව කියලා කියනවා. මේක පටවිය මේක ආපෝ කියලා වෙන්කොට හඳුනා ගන්න අපේ හිත හැම වෙලාවෙම මේකේ සංඥාවක් තියෙනවා. ඒ සංඥාවට ඔය ෂෝට් හෑන්ඩ් කියන කට්ටිය අකුරු නෙවෙයි ලියන්නේ මොනවද සංඥා වගේ ටක් ටක් ටක් ගාලා ලියා ගන්නවා. එතකොට එයා දන්නවා බොස් කිව්වේ මේක තමයි. එයා ටයිප් කරනකොට ඒ සංඥා ටික උදව් වෙනවා. අන්නේ සංඥා ටික සංඥාස්කන්ධය වෙනවා. ඊට පස්සේ මේ තියෙන එක හරිනෑ මේක මට මේකෙන් ටිකක් වැඩි කරන්න ඕනේ මේකෙන් අඩු කරන්න ඕනේ කියලා මේක කම්බිනේෂන් <coughs> එක සකස් කරන එකට සංස්කරණය කියලා කියනවා විඥානය කරන්නේ මේ රූප, මේ වේදනා, මේ සංඥා, මේ සංස්කාර කියලා ගොඩවල් වෙන්කොට හඳුනා ගැනීම වෙන් කිරීම කරනවා. විඥාණයෙන් කියන්නේ වෙන්කොට කරනවා. සංඥාව තමයි මේ වෙන්කොට හඳුනගන්න ලකුණු පෙන්වන්නේ. ඉතින් සංඥා, විඥාන, විඥාන, පඤ්ඤා කියලා පෙළගැස්මකුත් සමහරලට අටුවාචාරින් වාසලා පෙන්නනවා. ඒකෙදි උදාහරණයක් කියන්නේ මුල අපි අද හිත සකස් කරගන්න පුංචි ළමෙක් වැල්ලේ සෙල්ලම් කර කර ඉන්නකොට කාගේ හරි අතින් හරි තැලිච්ච පොඩි වෙලා ගිය රත්තරන් කෑල්ලක් වැලි ගොඩේ තියලා හම්බ වෙනවා. එතකොට මේ දරුවට තේරෙනවා මේක මේ මේ ලස්සනයි. මේක බරයි. මේක අනික් වැලි වගේ නෙවෙයි කියලා ඒක ගිහිල්ලා අම්මට කියලා ඒ මේ මේන් කියලා පේන එයා දන්නේ නැහැ මොකද්ද කියන්නේ. ඒකට අම්මා දකින්නටම කියනවා අනේ ඔයා දන්නේ නැනේ මේක මේ වටින දෙයක් මේ හම්බුනේ මේක රත්තරන් කියලා. ඒ වුණාට අම්මා තාම දරුවට වැඩි දන්නව දැන්. මේක පිත්තල නෙවෙයි තඹක්ක නෙවෙයි පිත්තල රත්තරන් කියලා දාන්න. හැබැයි අම්මා තාම දන්නේ මේකේ කැරට් කීයද කියන්නේ. පිරිසිදු මේකද සුදු රත්තරන්ද මොකක්ද කියන්නේ. ඊට පස්සේ අම්මා ගිහිල්ලා ආචාර්යයට දුන්නා පස්සේ යා උරගාලා හරියට කියනවා මේක මෙච්චරයි කියලා. එයාගේ පොඩි දරුවගේ දැනීම සංඥාව කියලා කියනවා. එයා දන්නව මේක වැලි නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද වෙනසක් තියෙනවා. හැබැයි එයා අම්මට ගිහිල්ලා දෙන්න විතරයි දන්නේ. <clears throat> ඊට වැඩි දෙයක් එයා දන්නේ. ඊටසේ අම්මා දන්නවා මේ වැලි නෙවෙයි පොඩි දරුවාට තේරෙන්න වටිනාකමක් තියෙනවා. හැබැයි මේක රත්තරන්. හැබැයි ඒකේ අන්තිමට වටිනාකම දන්නේ. ප්‍රඥාවෙන් තමයි කැරට් ගන්න කියන්නේ. අන්නේ වැඩේට උදව් කරන ගතිය තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් මේ සංඥාව අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත සහ দূරේ සන්තිකේ කියන කොටස් වලට යෑම සඳහා ගොදුරු වෙන්නේ රූප ධර්ම තමයි. රූප ධර්ම තමයි මේ අපි මේ අතීත රූප වලට අපි කළු චිතක් තියෙනවා. අනාගත රූප වලට රතු චිතක් තියෙනවා. වර්තමාන රූප වලට නිල් චිතක් තියෙනවා කියලා අපි හිතමු මේ ගොඩ ගොඩවල් ගොඩ ගොඩවල් අපි සංඥා කරනවා. හරියට අපි <clears throat> මඟුල් ගෙදරකට හරි මේ වගේ භාවනා වැඩ පිළිවෙලට හරි කාට හරි ලියුම් ලියනවනේ ඒ හැම ලියුමෙම එක්කනාගේ ඇඩ්‍රස් එක ලියනවා. එතකොට ඒ ඇඩ්‍රස් එක කියවන තැපල්කාරය හරියට ඒ පුද්ගලයා ගාවට ගිහිල්ලා දානවා. ඒ ටිකේ තියෙන සංඥා ටිකක්. මෙන්න මේ මේ ටික ලියනවා. ඊට පස්සේ ඒක පටලෙන්නේ. අන්න ඒ වගේ ඒ ඇන්ලොප් එකේ අසවල්තන අහවල් විදියට ලිව්වට පස්සේ ඒක සංඥා සම්පූර්ණ වෙනවා. අන්න ඒ වගේ මේ ලියුම් ටික ඔක්කොම තොගේට තිබුණාට ඊට පස්සේ පෙට්ටියට දැම්මම පස්සේ ආයෙ පැටලෙන්නේ නැහැ. යන්න තියෙන පාරය දාන්න. අන්නේ සංඥා තැබීම තමයි මේ සංඥා ස්කන්ධය ඊට පස්සේ මේ සංඥා නැවත ඒ අඳුනපු සංඥා අනුව කියෝලා අවශ්‍ය ඇඩ්‍රස් එකට ගිහිල්ලා දෙන එක ඒක සංඥා ස්කන්ධයටම වැටෙන නිසා එතන තියෙනවා සෑහෙන වැඩ කොටසක් අපි නොදැන tire පිටිපස්සේ සිද්ධ වෙන අපි පරණ පුරුදු කෙනෙක් නැවත දකින්නකොට මේ ආසවල ආය එයාගේ නම මේකේ ගම මේකේ ආදි වශයෙන් අපිට හඳුන්වා දීමට අර පරණ අපි හිතේ තියාගත්ත අරමුණු ටික සලකුණු ටික පිළිඹු ටික තමයි අපිට උදව් කරන්නේ. නමුත් ඒක අපි හිතලා කරන එකක්වත් මම කරන එකක්වත් නෙමෙයි ඒක ඉබේ එන එකක් ඒක ආපු නැති යන්නේ ඇත්තට අපි කියනවා ඕටිසම් හැදිලා තියෙන බම්මන රෝග කියලා කියන්නේ අර කීක දැකපු කෙනෙක් ආය මතක නැහැ හඳුරන්න බෑ එයාගේ සංඥාස්කන්ධේ මෝරලා නැහැ එමෙන්න සංඥාස්කන්ධේ පැටලිලා කියනවා ඉතින් අපිට හොඳ සංඥාස්කන්ධයක් තියෙන නිසා අපි හොඳට අපි පැටලව ගන්න අරගොල්ලන්ට පැටලිලා නැහැ පැටලිලායි කියලා අපිට හිතෙන්නේ ඒගොල්ලන් පැටලිලා නෑ. ඒගොල්ලෝ ඉන්නේ කොහොමඩක්වත් අඳුර ගන්නෙත් නෑ. බුදුහාමර කියනවා මේක අඳුර ගත්තත් අඳුර ගන්න මම මාගේ කියන දෙයක් නෑ කියලා. දැන් අපි අඳුරගෙන මම මාගේ කියාගෙන ගාගෙන ඊර්ෂ්‍යා කරගෙන ක්‍රෝධ කරගෙන වෛර කරගෙන ඕටිසම් ආරෙමේ තියෙන කට්ටියට බම්මන කට්ටියට ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මොකක්වත් නෑ. එන්න විදියක් නෑ. අඳුරන්නේ නෑ. මේ ගහ කොලක් ගත්තොත් එimhe ගස් කොලන් වලට කොච්චර Taman වටේට තව ගස් කොළන් තිබුණත් එකක් කපලා දාන්න ඕනේ අයින් කරන්න ඕනේ මම විතර රජ වෙන්න ඕනේ කියලා කිසිම හැඟීමක් එන්නේ නැහැ මොකද සංඥාස්කන්ධයක් නැහැ රූපස්කන්ධයක් තියෙනවා අපි වගේම බෝ කරනවා අපි වගේම සුදුසු පරිසරයට හැඩ ගැහෙනවා සංඥා නැහැ අඳුරගන්නේ මම මේ ගහ කපන කෙනාද මේ නැත්නම් මම ගහ හිටවපෙන්නද කියලා නැහැ අපි කියන ඒක නිසා ඒ ගහ පරිණාමය බොහොම පහත් මට්ටමක තියෙන කියලා අපිට තියෙන එක හොඳ එක. විශ්ව හොඳ එක තියෙනවා අපිට. දැන් අපි අඳුර ගන්න හදන්නේ මේ කොහොමද අපිට අපේ කැමැත්තක් නැතුව මේ විදිහට ඇති වෙලා කොහොමද අපි වශයට පවත්න්නේ මේ අපි වශයේ පවත්න්නේ කොහොමද වශයේ පවත්තන බව අපි දැනගෙන හොයන්න පටන් අරගත්තොත් සරුවචනස අපිට පොට පාදලා දීලා තිනවා මේකේ යාන්ත්‍රණය වැඩ කරන හැටි දකින්න හැබැයි සංකීර්ණයි බොහෝම ස්වයං විවේචනාත්මකව සරුවචනන්තය අදහගෙන සුත්තමයේ වශයෙන් මේක අල්ලගෙන චින්තාමේ වශයෙන් කල්පනා කරලා බලන්න වෙනවා අන්වේ ඥාන ක්‍රමයට එහෙම නැත්නම් තර්ක ඥාන ක්‍රමයට මේක ඔය කියන එක ਸਰුවචනංශෝ පෙන්වන්න හදන මේක වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් ਸਰුවචනංශ මේ ශ්‍රාවකයෝ සන්තෝෂකරනද ලාභ සත්කාර ගැනීම සඳහා කියපු දෙයක්ද සත්‍යයක්ද කියලා එහෙම කරගෙන යන එක තමයි අපි මේ බණකින් ධර්ම සාකච්ඡාවකින් පොතක් බැලීමෙන් කරන්නේ නමුත් ඒක මේ දෙක හරිනම් අහලා මේක හිතට වද්දාගෙන දිරවගෙන භාවනා කරනකොට ඒක සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙනවා ඒ සරුවචනසේ පෙන්නපු දේ සාක්ෂාත්කරණය කරන්න පුළුවන් පුංචි පුංචි මට්ටම් රාශියකින්. ඉතින් මේ සංඥා පිළිබඳව රූපයාගේ ඇති සම්බන්ධතාවයේ ඊ타මත්ම වැදගත් නිසා කාරණා දෙකක් අපිට ඉස්මතු කරන්න පුළුවන්. එකක් තමයි භාවනා පටන් ගන්නකොට රූපයෙන් පටන් ගත යුතුයි කියන එක මේ මූල ධර්මයෙන් ඔප්පු වෙනවා මේ සංඥා වැඩ කරන රූපවන්තයි ඒ නිසා රූපස්කන්ධය කායානුපස්සනාව කායගත සතිය පටන් ගන්නෙදී අපි බහතෝරන්නේ ඒකෙන්. රූපස්කන්ධය පිළිබඳව සමාන වේදනාස්කන්ධය සංඥාස්කන්ධය පිළිබඳ බහතේරීම කරන්නේ වැලිලා පිල්ල ලියනා වගේ රූප දැන ගැනීමෙන් තමයි. ඒ නිසා සරුවෙන් ඉස්ලාම් කියනවා රූපය අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අජ්ජත් බහිද්දා වශයෙන් ඕලාරික සුකුම් වශයෙන් හීනපනිත වශයෙන් දුරසන්තික වශයෙන් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවරලා ඒ ඒ අතීත අනාගත රූපයන් පිළිබඳව අපිව නැවත හඳුනා ගැනීම සඳහා තබන ලද සලකුණු ටික සංඥා ටික නිමිති ටික පිළිඹු අරගෙන බලනද මේක තමා විසින් තබන ලද සංඥාවක් මිස අප කරා පැමිණිච්ච කන්නේ අපි විහිං ඒකට ආරෝපණය කරන ලද්දක් මේ ආරෝපණය කරන ලද්ද මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කියාගත්තොත් අපිට අසහන එනවා අපිට ඊර්ෂ්‍යා එනවා ක්‍රෝධ එනවා මාන එනවා නිසා මේවා පාවිච්චි කරලා කමක් නැහැ නමුත් මේක මම මාගේ කියා ගන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් නම් උගුලේ තියෙන හැම කාලා උගුල කස්ස ගන්න නැතුව බේරෙන්න පුළුවන් උගලේ හැමට දාන්නේ හොඳ රසමස උලක්. රසමස උල කාලා හබක ගස්ස ගන්න නැතුව යන්න පුළුවන් නම් බුදුහාමුදුර අපිට කියලා දෙලා තියෙන අන්න එහෙම ටැක්ටික් එක. අයම කණ්ඩව. අයම කෑවට හඹක ගස්සන්න, උගුල ගස්ස ගන්න නැති වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා සංඥා පාවිච්චි කරන පැත්ත දැකලා ඒ ඒ සඳහා නැවත හඳුනා ගැනීම සඳහා තබලනද සලකුණු ටික මම කියාගන්නේ මගේ කියාගන්නේ ආත්මේ කියාගන්නේ නැති වෙන විදිහට හරියට ඒ තැනදී නතර වෙන එක. නැත්තම් සංසිඳ වෙන එක, තැම්පත් කරන එක තමයි මේ භාවනාවේදී කෙරෙන්නේ. ඒ නිසා මේ රූපයාගේ සංසිඳීම ඇති වෙන්න නම් රූපයා කෙරෙහි තබන ලද සංඥාවල අවබෝධයක් සහ සංසිඳීමක් කලින් ඊට කලින් වෙන්න ඕන කියන වගේ යටි අදහසක් බුදුහාමුදුරන්ගෙන් කියනවා. අපිට රූපය කියලා කියන්නේ කායනුපස්සනාවේ තියෙන ආස්වාද ප්‍රසවාස දෙක නම් එවනතම් මේ ලෝකේ තියෙන අපිව නලවන නටවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බාහිර අරමුණු කෙරෙහි අපිට විමුක්තියක් ලබන්න ඕන. ඒකෙන් අපිට දාශ භාවයෙන් මිදෙන්න ඕනේ නම් අන්නේ පිළිබඳව තබන ලද සංඥා පිළිබඳ වැටහීමක් අපිට තියෙන්න ඕනයි කියන එකයි අදහස් කරන්නේ. ඒ නිසා රූප රූපස්කන්ධ භාවනා කරන්න ඉස්සෙල්ලා රූපේ විතර භාවනා කරමින් නිවන් දකින්න බෑ ඊට පස්සේ නාමස්කන්ධයක් තියෙනවා නාමස්කන්ධයේ සංඥා කියලා කොටසකුත් තියෙනවා අන්නේ සංඥා පිළිබඳ අසුවිරු දැනුමක් තියෙනවා. තීලිවල රූප පිළිබඳ භාවනා කරන යනකොට ඒ සංඥාව ওই කියන විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඒක විරංජනේ වේගෙන යනකොට ඒ ආකල්පෙන් බලනකොට ඒක විරංජන වෙන්න පටන් ගන්නවා. ඒකට තියෙන අපිට තියෙන බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. අන්නේම අඩු වෙනද අන්න දැන් නම් භාවනාවක් වෙනවා. දැන් නම් බුදුහාමුදුරු කියපදේ ඇත්තයි කියලා භාවනාව මැදමාවතේ තියාගෙන අතුරු පාරවලට වැටෙන්න දෙන්නේ නැතුව අරස කරගැනීමේ ශක්තියක් Tamanටම එනවා. ඒ නිසා මේව අහලා තියෙනවා. මේවා දැනගෙන තියෙනවා නම් ලේසියි. ඉතින් ඒක නිසායි අපි මේ ධර්මදේශනා ධර්ම මාර්ග පොත්පත් කියවීමෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ කලහ විවාද සූත්‍රයේ ඒ ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මේ අපි මේ මත් වෙලා අපි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරමින් එකිනෙකාට නියෝමෙන් ඉන්නේ මේ රූප ලෝකේ හදා බෙදා ගන්න බැරුවනේ දෙපා වේලි බැඳගෙන වැට කඩළු බැඳගෙන නඩු කියාගෙන දඟලන්නේ අන්නේ ඒකේ මේ රූපය පිළිබඳව මෙච්ච එච්චරම දාශ භාවයකටපත් නොවේ. රූප ධර්මයන්ගෙන් අපිට විමුක්තියක් විදීමක් වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ සඳහා රූපය කෙරෙහි ඇති සංඥාවේ සංසිඳ වීමක් කරන්න පුළුවන් නම් ඉබේම රූපයෙන් ගැලවීමක් සිදු වෙනවා කියලා. ඉතින් ඒක සඳහා යන දෙබසෙදී ਸਰවචනාංශේ සඳහන් කරනවා නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඤී න විභූති සංඤී විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියලා සංඥාවල් පිළිබඳව අපි දැන් ඉන්න මේ ලෝකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නිල් පාට එක්සත් ජාතික පක්ෂය කියන්නේ කොළ පාට කියලා අපි දැන් සංඥාවල් තියෙනවානේ අන්නේ සංඥාවේ මෙව ගන්න යන්නත් එපා ඒව නිකන් මේ පක්ෂය හඳුනා ගන්න තිබු නම් විතරයි නිකන් ලෝක සංඥාවෙන් සංඤී සංඥාවේ ලෝකයා ගන්න සංඥාවෙන් යන්නත් එපා. ඒක පිළිබඳව විසඤ්ඤ තත්වයක් ඇති කරගන්න එපා. ඌවා මේ දැනගෙන ඉන්නේක හොඳ නෑ. ඌවා දැනගත්තොත් එහෙම මේ මේ ලෝකේ ඉන්න බෑ කියලා ඌවත් එක තරහ වෙලා විසඤ්ඤ මේ ක්ලාන්ත කරගෙන වැඩකුත් නෑ. ඒකටත් අපිට මාතෘකාවෙන් කොට වෙන්න බෑ. නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී න අසන නෝපි අසඤ්ඤී අපි අසඤ්ඤ සත්ත්ව තලයකටපත් වෙලා නැත්තම් භාවනා කරලා කිසිම කිසි දෙයක් තේරෙන්නේ නැති සංඥාව ගන්න නැති තත්ත්වයට ඉඳලා අපිට නිවන් දකින්න බෑ. ඒක ප්‍රශ්නෙන් පැන යාමක් සිදු වෙනවා. න වේබෝත සංඥා සංඥාවක් ඇත්තෙම නැති මැරිච්ච තත්ත්වයටපත් වෙලා මේක විසඳෙන්නත් බෑ. අන්න ඔය හතරෙන්ම තොර සංඥාවක් මේ ලෝකේ තියෙනවා. පුළුවන් නම් අන්න ඒකට යන්න. අන්නේ සංඥාට ගියාම අපිට රූපයගේ බැඳීමක් නැති වෙනවා කියලා. මෙන්න මේ අතරමැද ඔය එක එක පිළිබඳව කලින් දීපු කොළපාට නැවත දකින්නකොට මේක UNP කියලා අපි හඳුනා ගන්නවා. කලින් අපිම දීපු නිල් පාට දැකලා මේක ශ්‍රී ලංකා කියලා හඳුනාගන්න එකේ පැටලිල්ලක් වෙන්න පුළුවන්. ඕක 100ට 100ක් මොක දරන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්තොත් අපිට මේ අපි නිතර දෙවේල කරන මේ දේවල් දැකලා තණ්හා කරන හැටි, මාන කරන හැටි, මේ දිට්ඨි ඇති කරගන්න හැටි සංසිඳවන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඇත්තටම ඔය මම ওই වචන රාශියක් උතන සඳහන් කරාට හරි අමාරුයි මොකද්ද මේ කියන්නේ කියන එක දිරව ගන්න වටහා ගන්න. ඒ නිසා මම හිතුවා අපි බොහෝ විට භාවනාවේදී අරමුණු කරගන්න ආනාපාන සතිය නිදර්ශනයකට අරගෙන කොහොමද අපි ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සතිය විස්තර කරන ක්‍රමේදී කොහොමද මේ රූපේ පිළිබඳව විභූතියක් සංසිඳීමක් ගන්න. එතකොට සංඥාව පිළිබඳව අපිට අවස්ථාව අවබෝධ කරගන්න වෙනතරදී පටතිර ඇරලා සුද්ධ වශයෙන් දැනගන්න පුළුවන් අවස්ථාව දැනගන්න පුළුවන්. ඒ නිසා අපි ආනාපාන සතියේ පළවෙනි හතර පළවෙනි චතුස්කයේදී පෙන්නනවා කායානුපස්සනාවට සම්බන්ධ කොටස සතෝ අස සති සතෝ පස්ස සති කියලායි අපි ආනාපානට පිවිසෙන්නේ. ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං වාස සාමීච පජානාති රස්සං වාස සන්තෝ රස්සං වාස සාමිච්ච පජානාති කියලා ගොරෝසු ආනාපානය සියුම් බවටපත් වෙනවා දීර්ඝ හුස්ම කෙටි හුස්ම බවටපත් වෙනවා. එතකොට අපි ආනාපාන සතියේ නැත්තම් ආනාපාන සතියේ බලපාන වායෝ පොට්ටබ්බ ධාතුවේ ගොරෝසු සහ සියුම් කියන දෙක ලාවට තේරුම් ගන්න. ගොරෝසු හුස්මේ ඉඳලා සද්ද වේදනා බාධා නැත්තම් හුස්ම සියුම් වේගන යනවා කියලා ආ මේ රූපයාගේ ගොරෝසු බව සියුම් බවයි මම තේරුම් ගන්නේ දීර්ඝ හුස්ම සහ කෙටි හුස්ම කියලා අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ මේක පටලවිල්ලක් නෙවෙයි මේ ස්වභාවේ රූපේ ආනාපානේ වායෝ පොට්ටබ දාතේ ආකාර දෙකක් මම මේ දකින්නේ බුදුහාමරෝ 11 ආකාරයක් දකින්න කියලා තියෙනවා කියලා හේමම තව තවත් සියුම් කරගෙන යනකොට ආනාපානය ආස්වාසේ සහ ප්‍රස්වාසයේ නොතිබිච්ච තැනක ඉඳලා නොදැනෙන තැනක ඉඳලා ආස්වාසේ දැනෙන්න පටන් ගන්න ලාවට පටන් ගන්න තැන දැකගන්න හිතට අභ්‍යාස කරන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම ආස්වාසේ ගෙවිලා යනකොටත් කොහොමද මේ දැනි දැනි තිබුණු ආස්වාසේ ගෙවිලා යන තැනට යන්නේ කොහොමද කියලා ආස්වාසේ මුල මෙහෙමයි මැද ගොරෝසු තැන මෙහෙමයි අග මෙහෙමයි කියලා දැක ගන්න ආනාපානයත් එක්ක ආස්වාසයත් එක්ක මූණට මූණ දාලා දැක දැන ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒ අර මොකද ආනපනේ සියුම් වෙලා කීකරු වෙලා මූණට මූණ දාගත්තට පස්සේ මේ කියන්නේ ලොකු එකලසක්. අන්න එකලසාවට පස්සේ බුදුරජාණන් අපිට යෝජනා කරනවා දැන් මෙයා ඉස්සරහ පිට තියෙන නිසා කොහොමද ආස්වාදයේ පටන් ගන්නෙ කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ බලන්න. ඒක කොහොමද ප්‍රසවාසයේ පටන් ගන්නෙ? නැති තැනක ඉඳලා පටන් ගන්නෙ කොහොමද? ආය ඇදීගෙන යන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා මුලැමැදාක බලන්න ගියාම අර සියුම් දේ ඊටාත්ම සියුම් නැති තැනක ඉඳලා ආස්වාදයේ පටන් ගන්න හැටි තියෙන තැනක ඉඳලා නැති වෙන හැටි. නැත්නම්කින් ප්‍රසවාසය පටන් ගන්න හැටි ආය ප්‍රසවාසය නැති වෙන හැටි කියලා සියුම් කරනකොට තව තවත් මේක සියුම් වෙලා ආස්වාස ප්‍රසවාස දැනෙන නොදැනෙන මට්ටමට පස්සම් භයං කාය සංකාන කියලා සංසිඳෙන්න පටන් අරගන්නවා. මොකද හේතුව එතකොට සද්ද ඇහුණත් ඒක વિશે අපි හිත විහිදුවන්න යන්නේ මේ සියුම්ම ඇහැපිට හැක් තියාගෙන ආනාපානෙම කඹේ විදින්න වගේ සියුම් කරනවා. වේදනාවක් ආවත් ඒ වේදනාව දරාගෙන ඉන්න පුළුවන් නම් ඒක වේදනාව ඉවසා දරාගෙන ආනපනී ඉනවා. හිතවිලි ආවත් හිතවිලි අස්සෙන් හිතවිලි අතරින් විනිවිද දකිමින් ආස්වාද ප්‍රසආසයේ සියුම් කොටස් දකිනකොට කලබල වෙන්නේ නැතුව හිමීට මඩදිය බොරදිය වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බාම හිමීට හිමීට හිමීට ඒක මණ්ඩි මිදෙනා වගේ ආනපනේ සංසිඳනකොට අපි එනවා එක තැනකට අපිට සාමාන්‍ය ලෝක සංඥාවෙන් අපි දැන් ආස්වාද ප්‍රසවාස කරනවත් නෙවෙයි ඒ මොකද ඒ ලෝක සංඥාවෙන් කරනවා නම් ආස්වාසය මේකයි ප්‍රස්වාසය මේකයි කියලා තේරෙන එක දැන් නැති වෙලාවට. ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා කෙරෙන්නේ නැත්නම් උන්ට සිවුම් වෙලා. ඒ වගේ අපි විසඤ්ඤ වෙලත් නැහැ. අපි තාම සිහි නැති වෙලා හරි මොනවා හරි වෙලත් නෙවෙයි. අසඤ්ඤ තත්ත්වෙකුත් නැහැ. මේක අත්දකින්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ වගේම සංඥාවක් නැති ක්ලාන්ත වෙච්ච නිදිමත වෙච්චි අමතක වෙන ගතියකුත් නැහැ මොකද්දෝ සංඥාවක් තියෙනවා ආනාපානේ ඇත්තෙත් නැත්තෙත් නැති මැරිලත් නැහැ ක්ලාන්ත වෙලත් නැහැ නිදිමත වෙලත් නැහැ මොකද්දෝ සංඥාවකට අපි වැටෙනවා අන්නේ සංඥාවට එනකොට කලින් උපදේශ දීලා නැති කෙනෙක් නම් බය චකිතයක් ඇති වෙනවා මේ මොකද උනේ කියලා එක්කෝ ගුරුරයා පිළිබඳ සැක තමන් පිළිබඳ සැක භාවනා ක්‍රම පිළිබඳ සැක උපදවලා හිත අවශ්‍ය ගන්න. එහෙම නැත්නම් සංඥාවක් නැතිකම නිසා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා බය වෙලා. එහෙම නැත්නම් ඇද්ද ගැරලා බලනවා. ඒ මොකද මේ නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී කියන මේ හතරෙන් මේකේ තමයි අපි සංසාරේ ගත කරේ මේ හතරෙන් වෙනස් වූ අමුතු සංඥාවකට හිත යනකොට අපි චකිතයකටපත් වෙන එක සක්කාය දිට්ඨිය තියෙන කෙනාගේ ස්වභාවය මම මාගේ හැඟීම තියෙන කෙනාගේ ස්වභාවය මාන්නයක් තියෙන කෙනාගේ ස්වභාවය දිට්ඨියක් තියෙන කෙනාගේ ස්වභාවය යාට පේන්නේ මම දැන් තනි වුණා පාළු වුණා අසරණ වුණා රහෙන් කොටු වුණා නොදන්න තැනකට යනවා කියලා ආයතර නැති වෙච්ච ආනාපාන සංඥාව නැත්නම් අතපය තියනවා කියන සංඥාව හයියෙන් හුස්ම ගන්නවා කියන සංඥාව ඇති කර ගැනීමේ ආය හුලම් බහපු සක්කාය දිට්ඨිය රූලම් ගන්නවා. ආය පැලිර ගිය සක්කාය දිට්ඨිය බෙල්ඩින් කරලා හදනවා. ඒකට තමයි අපි නැවතත් ඇත් දෙක අරලා බලන්නේ, ශක උපදවන්නේ, එහෙම නැත්නම් ඔක්කොම අතහැරලා දාලා නින්දට වැටෙන්නේ. නිසා මෙන්න මේ රූප ධර්මයේ ආනාපානයේදී තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව සංසිඳීගෙන එනකොට මේ සංඥාවේ හොල්මනක් මේ යන්නේ මේක කලබල වෙන්න දෙයක් නැහැ මේ කියන සෑම සංඥාවක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අපිට බලන්නයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අන්න ඒකට දැන් හොඳ අවස්ථාවක් මට ලැබිලා තියෙන්නේ කියලා සංඥාව තුරුවන් වේගන යනකොට යනකොට යනකොට ඒකට ලෑස්ති මනසකින් මීටත් වැඩිය මේක සංසිඳෙනවනම් මට මේ රූපයාගෙන් සෑහෙන ගැලවීමක් වෙන්න පුළුවන් අභීතව මේකට මුණ දෙන්න පුළුවන් කියලා ආනාපානේ සංසිඳනකොට නැවත සංඥාවට උහුලං ගහන්න නැතුව සංඥා වෙල්ඩින් කරලා ගන්න නැතුව එහෙම මම නෙවෙයි මගේ නෙවෙයි මම ආත්මෙ නෙවෙයි කියලා කියාගෙන යන්න පුළුවන් නම් ඒක හොඳ දෘෂ්ටියක් ඇති හොඳ දර්ශනයක් ඇති කෙනෙක් විසින් භාවනාවට දක්වන අනුග්‍රහයක් මේ අනුග්‍රහය නොකරනවා නම් අපි කොච්චර භාවනා කරත් මෙතෙන්දී ආය අවුල් කරගන්නවා එක්ක නින්දට වැටෙනවා එක්ක සැක උපදවනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා එහෙම නැත්නම් නැගිටලා යනවා ඒ නිසා මේ හුස්ම හුස්ම කියන වායෝ පොට්ටප ධාතුව කියන රූපයාගේ සංසිඳීම 100ට 100ක් කරගන්න ඕනේ නම් සංඥා පිළිබඳ මේ උපදේශේ මේ ලෑස්ති වීම ඇතුව එතෙන්ද ගිහිල්ලා ගියාට හැමදාම හරියන්නේ නැහැ. වේදනාවක් දත එකක්ම කේකන්ත උතෙන් යන්න බෑ. සද්දයක් තියුණොත් යන්න බෑ. හිතවිලි තුනට යන්නත් බෑ. නමුත් මේ මොනවත් නැතුව හොඳට ආනාපානේ සංසිඳන වෙලාවේදී මේ සංඥා පිළිබඳ පාඩම නොතිබුණා නම් ඒත් අපි විහිං මේ පෑදීදියට බොරදිය දාම ගැනීම කරමු. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එක කරනවා. මෙන්න මේ පෑදීදියට බොරදිය දැමීම මේ අනාකූල ප්‍රවාහය ආකූල කිරීම කරන්නේ සක්කාය දිට්ඨිය විහිං. මම මාගේ සංඥාව විසින්. එහෙම නැත්නම් මම වෙමි මේකට ඕනේ තාලට එහෙම වෙන්න බෑ මම මම ඉඳද්දි මේවා දෙන්න පුළුවන්ද කියලා මුවන් පැලසේ ආරච්චිලා නිතරම කියන්නේ. ආරච්චිලා ඉස්සර මෙව්වා එහෙම වෙන්න දෙන්න බෑ කියලා. ඒ වගේ තමයි අපේ ආරච්චිලාත් ඒ වෙලාවේ නැගිටිනවා. නැගිටපු ගමන් අපි කරන්නේ අර නැති වෙච්ච සංඥාව ආයස්ථාවනය කරලා නැති වෙච්ච හුස්ම හයියෙන් ගොරෝසුට ගන්න. මේ සෑම දෙයකම පෙන්වන්නේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි යයි කිව යුතු අනිත්‍යය මතුවෙනකොට අපි ඒකට නිට්ටිය පොවන හැටි. නැවත මේක තහවුරු කරන්න හදන හැටි. නිසා මෙතන රූපයා පිළිබඳ පමනක් දැනගෙන ගියාට ලකලෑස්තිය මදි රූප සංසිද්ධියකන යන වෙලාවේදී සංඥාව ලැහැත්ති කරගෙන තියෙන්න ඕනේ. සංඥාව ප්‍රකෘති සංඥාව අහලනවා. ඒක චාක්ෂණිකව විස්තර කරනවා නම් කියන්න තියෙන්නේ ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේ කොම සමාන ලකුණකට එන්න පටන් ගන්නවා පොඩි කම්පනයක් පොඩි චංචල බවක් පොඩි මොකද්දෝ එකක් බවට පත් වෙනවා අර පරණ පුරුදු සංඥා හැලෙනවා ඒ හැලෙනකොට බය වෙන්නේ නැතුව මේක දැන් ඉස්සර නම් විචිත්‍රයි දැන් ඒකාකාරයි එච්චරනම් මේක හිත උනන්දු කරන සුළුයි දැන් හිත හේ බාන සුළුයි ඉස්සර නම් මට මේක අඳුනා ගන්න දෙයක් තියෙනවා මම අසවල් තැන ඉන්නවා කාලේ සහ දේශය පිළිබඳ හැඟීමක් තිබුණා දැන් කාලය සහ දේශය නොදැනී යනවා මේක හොඳ දෙයක් මේක මේ සංඥාවේ විරංජනේ වීමක් සංඥාව තුනී වීමක් රූප ධර්ම තුනී වීමට මේක අත්‍යවශ්‍යයි මේක හලහප්පන්න හොඳ නැහැ මෙහෙමම තියාගන්න කියලා භාවනට අනුග්‍රහ කරන්න නම් මෙන්න මේ යාකාචි සංඥා අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේවා නේතං වම නේසෝ හමස්වි නමේසෝ අත්ථා කියන මේ පදේ තියෙන මේ ගෙවි යන සංඥාව හෝ එහෙම නැත්නම් ඒකට අපි නැවත හුස්ම අරගෙන දෙන්න හදන සංඥාව හෝ ඇද්ද කරලා දෙන්න හදන සංඥාව මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා සංඥා વિશે පිහිටන්න පුළුවන්කමක් තියෙනවා. ලෑස්ති වෙලා ගිහිල්ලා පිහිටන්න පුළුවන්කමක් තියෙනවනම් අන්න එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ සජීවීකම. එතනදී ඒ විදිහට පිහිටියේ නැත්නම් කවදාකවත් ධර්මයේ සක්‍රිය වෙන්නේ නැහැ. ධර්මයේ කතා කරන්න පටන් ගන්නෑ. අපි පුරුදු පරිදි සක්කාය දිට්ඨියම නතර වෙනවා පුරුදු පරිදි මාන්නක්කාර වෙනවා පුරුදු පරිදි ආත්ම දෘෂ්ටිය පෝෂණය කරනවා ඒ නිසා මේ මන් දකින්නේ මම විසින් తాවකාලිකව තබන ලද ලකුණු ටිකක් ගෙවි යන මිසක්ක මේ ගැන බය වෙන්න දෙයක් නැහැ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා දැනගන්න නම් සංඥාව කියන එක හුදු අපි කියනවා නම් ඔය CD වල ලියනකොට තියෙන පර්මනන්ට් මාකර්ස් තියෙනවා නැත්නම් ටෙම්පරරි ලියනවා තියෙන මොනවද කියන්නේ වොෂබල් එක බ්ලැක් වයිට් බෝඩ් එකේ ලියන මාකර් එක තියෙන වයිට් බෝඩ් එකේ තියෙන මාකර් එක මකන්න පුළුවන් CD වල ලියන්න ගන්න පර්මනන්ට් මාකර් එක. ඉතින් අපි මේ පර්මනන්ට් මාකර් එක ටෙම්පරරි එකක් වඩ පත් කරන එක විතරයි කරන්නේ මේ මාකර් එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මකලා දාන්න අරන එකයි තියෙන්නේ. මේක කළු ලෑලි ලියනද දෙයක් ඊගා පාඩම කරන කළු ලෑල්ල මකන්න ඕන. වයිට් බෝඩ් එකේ ලියනකොට ඒ තින්ට පාර ස්ථිරව තියන්නේ ඒක නොටිස් බෝඩ් එකක් නොටිස් එකක් නෙවෙයි ඒක බෝඩ් එක මකන. ඒ නිසා මෙන්න මේ එන සංඥා යන්න ඇරලා මේකට අයිතිවාසිකම් නොකිය ඉඳ ඉඳීමෙන් බමණමයි රූපයාගේ ඊටාමත්ම සියුම් තත්වලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සංඥා කියලා කියන්නේ කවුරුත් දීප දෙයක් නෙවෙයි මම විශ්ින් ඒකට පටවන ලද්දක්. ඒක නැවත පැමිණෙනකොට මේවා හුදු සංඥා පමණයි. හුදු සලකුණු පමණයි නිමිති පමණයි. යෝක නැති උනායි කියලා මහා දෙයක් නැති උනේ නැහැ. මේ తాවකාලික සංඥා ටිකක් නැති උනේ කියලා ඒක නිකන් දියසායන් ලස්සන ඇඳපු දියසායන් චිත්‍රයක් ගම් වතුරකට අහුවෙච්චාම වැස්සකට අහුවෙච්චාම ඒ ඒ දියසායම බොඳ වෙලා යනවා. ඉතින් එතකොට ඇඳපු එක්කනාට ලොකු ශෝකයක් ඇති වෙනවා. අනේ මගේ ලස්සන නිර්මාණي නැති උනායි කියලා. නමුත් මේ දියසායමක් දියවිලා යමක් උනේ. අනිත් වගේ මේ සංඥාවල් මේ වැඩ කරන්න කියන එක අඳුනා ගන්න පුළුවන් නම් අපිට ඇති වෙන සෑම ආතතියකදීම ආවේගයකදීම තරහකදීම ආශාවකදීම මේ අපි වැඩ කරන්නේ දේවල් එක නෙවෙයි සංඥා ටිකක් එක්ක. අපිම විහිං තබන ලද හඳුනා ගැනීමත් ලබන සලකුණු ටිකක් එක්ක කියලා බලනකොට අපිට තේරෙනවා අපි හීනෙන් ওই භෝජන සංග්‍රහය වලට ඉඳගෙන තනුමර කර බත් කකා ඉන්නේ. නැගිටිනකොට කුණු කෙල ටික ගොඩාක් කාලා. නැගිටිට පස්සේ තේරෙන මේ භෝජන සංග්‍රහයකත් නෙවෙයි ඉඳලා තියෙන්නේ. නමුත් එතනදී අපිට නෑ බෑ කියන්න බෑ. එතනදී අපි අනිවාර්යයෙන්ම කනවා. කාපු එක නැගිටලා බලනකොට බඩේ මොකද්ද අජීර්ණ ඇතිවලා ඒකයි මේ නරක හීනයක් දැකලා තියෙන්නේ හීනේදී කාලා තියෙන තමන්ගේ තිබුණ කෙල ටිකම තමයි. ඔච්චරයි ජීවිතේ කියන්නේ. මේ හීනෙක ඉන්නේ මේ භෝජන සංග්‍රහය කියන එක හිතින්ම වන ලද්දක්. එතෙන්දී අපි ඒ භෝජන සංග්‍රහය හිටියට ප්‍රകൃතියට ලැබනකොට හැබැයි හීනෙදී නම් කියන්න බෑ ඒක නෑ කියලා. ප්‍රകൃතියට එනකොට ඒක විකාරයක්. අපි යුනිවර්සිටි ඉඳදී අපේ යාළුවෙක් හිටියා ඒ යාළුවගේ යාළුවෙකුට චිත්‍රපට ශාලාවක් තිබ්බා. තාත්තට. ඉතින් මැට් හැන්දෑවේ 10 ෂෝ එකට නිකන් යන්න පුළුවන් මේගොල්ලන්. දවස් 30ේම ටවුන් එකේ රස්තියාදුවේ ඉඳලා ඒ 10ට පෙන්වන ෂෝ එකේ වැඩි සෙනග නැති නිසා යාළුවා තාත්තගේ නමට කියලා දානවා කොහොමද. ඉතින් ඒ යාළුවා ඇවිල්ලා කියනවා ඉතින් මේ චිත්‍රපටි අපි තරුණ වයසේ ඉන්න නිසා හරි V shape එකට බොඩිය තියෙන්න ඕනේ ලස්සන දින්න ඕනේ. ඉතින් වීරේ හැම කෙනෙක්ම වීරෙක්නේ. ඉතින් චිත්‍රපටිය බලනකොට ඒකේ භෝජන සංග්‍රහ වෙන්නන්නේ බොහොම උදාාර මට්ටමට. ඉතින් අපිත් මේ භෝජන සංග්‍රහය ඉන්න වගේ ඉඳගෙන අපි චිත්‍රපටය බලන්නේ. බොහොම ලස්සනයි. ඊට පස්සේ අපිත් එතන අපිත් කවදා හරි ලොකු වෙච්ච දවසක මේ වගේ મંદિર හදනවා, මේ වගේ කැම දෙනවා, මේ වගේ ජයට ඉන්නවා කියලා ගෙදර යනකොට රොටියකුයි ලුණු මිරිසෙකුයි හදලා වහලා තියලා අම්මා බුදිලු. අර කැරලි වල ගෙදර ගිහලා කනකොට අර වීරත්වයේ ඔක්කොම මොකුත් නැහැ. අම්මට කියලා තියෙන්නේ ඔච්චරයි. ගෙදර තියෙන්නේ පුළුවන් නම් කාපම්, බැරි නම් කාපම් බුදියපන්. ගෙදර එන්නේ නම් සම්පූර්ණ ඇඳගෙන. අර චිත්‍රපටයේ විදිහට මම මේ විදිහට ගන්න ගෙදර එනකොට රොටියයි ලුණු මිරිසයි තමයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ හීන ලෝකයේ තියෙන සංඥාවල හෙලවිල්ලක් සංඥාවල රූකඩ නැටවිල්ලක් විතරයි කියලා මේ කවුරුවත් එක්ක ඊර්ෂ්‍යා කරනකොට තරහ වෙනකොට ක්‍රෝධ කරනකොට ඒ පුද්ගලයා එතන ඇත්තෙම නැහැ. ඒ පුද්ගලයා විශේෂයේ තියෙන සංඥා ටිකත් එක්ක තමයි මේ තන්නේ කරම මානසික සටන යන්නේ. අන්නේදී මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා බලනවනම් අපිට තේරෙන්න පටන් ගන්නවා හීනේක ඉඳලා නැගිටපු ටික තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේකට කියනවා පිබි දෙනවයි කියලා. ප්‍රබුද්ධයි කියලා කියන්නේ බුදුහාමුදුර ප්‍රබුද්ධයි කියන්නේ බුදුහාමුදුර මේකේ නැගිටලා ඉන්නේ. අපි තාම ඉන්නේ හීනෙක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපි bitter කට්ටක් ඇතුලේ ඉන්න කුකුල් පැටියෙක් වාගේ අපි ඉන්නේ මවා අපි විහිං සංඥාවෙන් මවන ලද ලෝකයක රජ වෙලා ඉන්නේ අපි. සමහර බලු වෙලත් ඉන්නවා. හීනමානේ තියෙන කට්ටිය තමන්ගේ රෝගේ බලු වෙලා ඉන්නවා. මහමානේ ඉන්න කට්ටිය තමන්ගේ ලෝකේ රජ වෙලා ඉන්නවා. කවම දාකව ප්‍රകൃතිය නෙවෙයි අපි අපිම මවන් ලද ලෝකයේ අනික් ගොල්ල මගේ මේකයි බලාපොරොත්තු වෙන්නේ කියලා ඒගොල්ලන්ට ගැළපෙන චරිතය රඟපාගෙන ඉන්න නිසා අපි කරන්නේ බරභාගයක බැඳපු හරකෙක් වගේ ඇදපන් වෛරෝ බරභාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කරත්තයක් බැඳගෙන අදින එකයි කරන්නේ. ඒ මොකද අපේ හීන ලෝකේ අපි රජ කරවන්න හදන නිසා. ඉතින් මේක සරුවච්චන් වහන්සේ පෙන්වන්න ඕන නිසා උන්වහන්සේ පෙන්නවා මට සක්විත රජ වෙන්න පුළුවන් සම්මත ලෝකේ රජ ලේ තියෙනවා. ඊට පස්සේ පිරිසිංගා වඩිනකොට උන්වහන්සේ පෙන්නවා අපි යන්න පුළුවන් අඩුම පහත් අට්ටමේ ගෙදරකින් විසිකන බත් ටික කාලා ජීවත් වෙන්න පුළුවන් හිඟන්නේගේ තත්ත්වයට ගිහිල්ලා සැබෑ අපි දන්න මේ සැබෑ ලෝකයේ උන්වහන්සේ පරාසය තුල ඉඳලයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේ මේ නැවත මේ බණ කියලා රජ වෙලා කෙනෙක්ගේ ලාභ සත්කාර ලබන්න නෙවෙයි උන්වහන්සේ රජ සම්පatti තිබුණා. ඊට පස්සේ හීනමානකෙන් කතා කරනනේ උන්වහන්සේ බුදු වෙන්නේ ඉස්සලා සහ අවුරුද්දකදී පවත්තපල බෝජීව ගහක් යට ඉන්න ගමන් ඒ ගහේ හෙවණැල්ල ඇතුළට වැටෙන කොළ ටික විතරක් කාලා. අදිෂ්ඨාන පූර්වක ඉඳලා තියෙනවා. ඒ දෙකම විඳලයි උන්වහන්සේ මේ කතා කරන්නේ මේ ලෝකයේ අපි මේ ගත කරන ජීවිතයේ සංඥාව අපට ඇති කරලා දීලා තියෙන මේ චිත්‍ර රූපය මේ හීනේ මේක මම කියාගන්න ගියොත් තමයි මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මේකෙන් තමයි ක්‍රෝධය ඇති වෙන්නේ මේකෙන් තමයි මැනිල්ල ඇති වෙන්නේ ඒක නිසා ඒක මම කියාගන්න එපා මගේ කියාගන්න එපා ආත්මය කියාගන්න ඇති වෙන්න නම් මේ ඔක්කොම ලකුණු සලකුණු තබා ගැනීමට උපස්තර වෙන්නා වූ රූපය අපි මේ දකින පොළව එව නැත්නම් මේ ගංගා ඇලදොල මේ ස්ත්‍රී පුරුෂක සත්තු ඔක්කොම කියන දේවල් විශේෂයි ඇති හැටිය දකින්න ඕන. මේ සංඥාව කියන තිරේ ගලවලා දාන්නේ. සංඥා කියන තිරේ ගලවලා තියෙන தත්ත්වය ගන්නේ. ඉතින් මේකම තමයි වෙන පැත්තකින් සරුවචනාංශයේ බාහ්‍ය දාර්ශනිකයට කිව්වේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාන්තමත්තම් භවිෂ්‍යති කියලා. මේ දකින්නේ අපිමවන ආලවට්ටම නැතුව මොකද්ද හොල්මනක් එතන තියෙනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් මේ දකින්න දේ නැවත දකින්න ඕන වෙයි කියපු ගමන් අපිකට තියෙන සලකුණු වගේක් තියෙනවා. ඒක හැම වෙලාවෙදීම එක්ක උස් කර තැබීමක්, එක්ක පහත් කර තැබීමක්, එක්ක අතිශෝක්තියක්, එක්ක අව탁ෂීරුවක් තියෙනවා. දෙවෙනි සැරේට අපි දකින්නේ අපි විසින් තබල නැත අතිශෝක්තිය හෝ අව탁ෂීරුව මිස ප්‍රകൃතිය නෙවෙයි. ඒ නිසා ප්‍රകൃතිය දැකීමට අපි මේ තබන සංඥා අනිවාර්යයෙන්ම බාධා කරනවා. මේක අයින් කරන්න බුදුහාමුදුරන්ට බෑ. තමන්ම මේ තියලා තියෙන ඉස්සරහ තිරේ ගලවලා දාන්න ඕනේ. දුටු දේ දුටු මතින් නතර වෙන්න ඒකමට ආලවට්ටම් කරන්න යන්න එපා. ඇහිවු දේ ඇහු දෙයින් මත නතර කරන්න ඒකේ ආලවට්ටම් කරන්න යන්න එපා. අතගාපු දේ රස විඳපු දේ විඳපු දේ ඒ මතින් නතර කරන්න ඕක වැඩි උපදානට අතිශෝක්ති කරන්න යන්න එපා. දැනුණ දේ දැනුම මතින් නතර කරන්න. ඉතින් මේකේ තියෙන මම ඉස්සලත් කිව්වේ ඒකයි මේක හරි ගැඹුරු වගේ කියනවා. නමුත් හොඳට මතක තියාගන්න පොඩි ළමයා ඉන්නේ උතන. ඒක නිසා අපි මේ ඉල්ලගෙන අනාගෙන තියෙන්නේ. අපිට හොඳට බලතැයි පොඩි එකනට කොච්චර කවවත් බුදු පිළිමයක් පෙන්නුවත් වෙන පිළිමයක් පෙන්නුවත් ඒකට ගෞරව සද්ධාහකට ඇති වෙන්නේ නැහැ. මොකද එයා දැකීපමනේ නතර වෙනවා. එයාට මේක මේ අපේ බුදුහාමුදුරුවෝ සරුවඥයි කිව්වට මොනම දෙයකවත් තේරුමක් නැහැ. ඒ නිසා ඒ බුදු පිළිම ඊටිපන්දමට ගත්තයි කිව්වත්, පිටි ඇඳලා තිබුණත්, gadole ඇඳලා තිබුණත් එයාට ඒක නරකට යෙදුවද හොඳට ඒක හැංගීමක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි කොච්චර ආයාසයෙන්ද බුදු පිළිම දකින්නට ශ්‍රද්ධාව ඇති වෙන්න හදාගත්තේ ඊට පස්සේ ඒ අස්දාවට ඇති කරගත්ත බුදු පිළිම කවුරු හරි නිග්‍රහ කරනකොට අපිට කොහොමද තරහ එන්නේ කොහොමද අපි ඒකට ගැටෙන්නේ ඊට පස්සේ අපිට කොච්චරක් ඒක වේදනාවක් වෙනවද මේ ඇති කරපු සංඥා ටිකත් ඒක නටන්නේ බුදුරජාණන් ශ්‍රීකවා මායේ පිළිම හදන්න බෑ මම ප්‍රතිමා හදන්න බෑ කියලා නමුත් දැන් අපි බුදු පිළිමේ කියන එකක් හිතාගෙන ඒකට හිංසා කරන අයට තරහ වෙනවා ගරු කරන අයත් එක්ක සතුටු වෙනවා ඒකල ලේ පුච්ච ගන්න බ්ලඩ් ප්‍රෙෂර් එකක් ඇති කර ගන්න ඉතින් මේ ටික පොඩි දරුවගේ නැති එකයි අපේ එකයි තියෙන බලනකොට ඔය කියන තරම්ම මේක සංකර නෑ සංකීර්ණ නෑ කියලා අපිට ඒක හැකි දෙයක් බවට ඇති කර ගන්න පුළුවන් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ සංඥා කියනකොට වඩුවා පුටුවක් හදන්න ඕනේ නම් මේෂයක් හදන්න ඕන නම් ඒ ලී ටික අරගෙන ලී ඇඳ ගන්න එකක් කරනවා ඉරි ටිකක් ගහලා ඒ සලකුණු කරගත්තට පස්සේ යාගේ ඒ සලකුණු මතින් එයා චිත්‍රයක් හදාගන්නවා. ඊට පස්සේ අර ඉරි තමයි ඉරි එක සැරයකට 15 16 20 30 ඇඳ ගන්න. එතනලා ඊගාව දාසේ අර ඉරේ දාලා සලකුණු වගේක් දානවා එයා. එකේ ලකුණු දෙකක් දානවා එතන එක ජොයින්ට්ක් වෙන්න ඕන දෙකේ ලකුණු දෙකක් දානවා එතන ජොයින්ට්ක් වෙන්න ඕන තුනේ ලකුණු තුනක් තියෙනවා ඊට පස්සේ යාට කවුරක්වත් ඔන්නේ සලකුණු ටික දැකපුවාම මේක හදනවා ඔය මහුම් කරන කට්ටිය පතරොන් කපනවා හැට්ටයක් කපන්ත වුණාම එයාගේ පොඩි ලකුණු තුන හතරයි ගන්න මම දන්න ෂෙට් එකක් මහන්න ගියාම අපේ කොලර් එක කොච්චරද කියලා ගන්නවා උරේෂ් දෙක අර ගන්නවා දිග ඇති කරන එච්චරයි අනිත් දවසේ යනකොට උ ෂෙට් එක මහලා තියෙනවා ඒ සංඥා ටික එයාට සම්පූර්ණ පුද්ගලයාව නියෝජනය කරන්න පුළුවන් තත්ත්වයක නෑ බැරි වෙලාවත් අල්ලපු ගෙදර මනුස්සයා ගිලක්කන් ටික මයකට අහුනොත් නෙමෙයි මට හම්බ වෙන්නේ වෙන කෙනෙක්ගේ ෂෙට් එකක් කී ඊමණුස මොන කරේ ඊමණුසගේ පොඩ්ඩක් වයර් මාරු වෙලා ඒ මාස අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ මේ දීපු සංඥා ඊට පස්සේ පුද්ගලයා මතකත් නැහැ. මතක තියාගෙන හිටියොත් මේ වැඩේ කරන්න බෑ. සංඥා ගැනීමෙන් ඇත්ත අපි අමතක කිරීමක් අනිවාර්යයෙන්ම කරනවා. ඊට පස්සේ ඇත්තට වැඩි සංඥාව අදහනවා. සංඥාව මතින් කරන දේ තන්නි ක්‍රම වරදින්න ඉඳී තියෙන අවස්ථාවක් තියෙනවා. එහෙමකින් තමයි අපි අදි탁ෂේරු, අව탁ෂේරු, අතිමාන, අවමාන ඇති කරගන්නේ. ඒ නිසා ප්‍රකෘතිය ප්‍රකෘති වශයෙන් සලකනද සංඥාව හුදු සංඥාවක් වශයෙන් ඒ මට්ටමින් නතර කරන්න පුළුවන් නම් අපිට තීරණ පටන් අර ගන්නවා අපි මේ විඳින දුක අපේ මේ ගැටලුව කිසිසේත්ම මා විසින් කැමැත්තෙන් බාර ගන්න ලද්දකු දෙයක්ුත් නෙවෙයි කවුරුත් විසින් මට පටවන ලද්ද දෙයක්ුත් නෙවෙයි හේතු සහිතව ඇතිවෙච්ච දෙයක් ඒ හේතු නැතිවෙච්ච දවසේ මේ දුක නැති වෙනවා ඒ නිසා සේලා භික්ෂුව භික්ෂුණිය තාමත්ම සුරූපී තරුණ වයසේදී පැවිදි වෙච්චි තරුණ කාන්තාවක් දකින්න ඕන කෙනෙකුට පිළිබඳ හිත පහළ වෙන වයසේ අපි කියනවා නම් පැංගිරි වයසේ කෙල්ලෙක්. හිරිමල් වයසේ ළමිෂියක්. ඉතින් මාරේ ඇවිල්ලා කියනවා මේ උඹ මේ උඹේ මේ ප්‍රතිබිම්බය කව් උඹ විසින් හදන ලද්දක්ද වෙන කෙනෙක් විසින් හදන ලද්දක්ද කොහොමද දකින්නේ කියලා. සත්‍යා කියනවා නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං. මේක මම විසින් නිර්මාණය කරලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. ඒ කියන්නේ ශේලා භික්ෂුව දන්නා මේ කය තමයි දුකට හේතුව කියලා. මේක මා විසින් ඇති කරලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. නයිදං පර කතං අගං. මේ කවුරුත් විසින් මට කරලද සාපේකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතුම් මත මේක ඇති වෙලා තියෙන හේතු නැතිලා යයි. මේ හේතුවට අපි විසින් දෙන සංඥා සලකුණු ටික තමයි ලිග්ගලක් වෙන්නේ. ලිග්ගල් තුනක් උඩ තියන්න ඕනේ මුට්ටිය දෙකක් උඩ තිබ්බොත් පෙර යනවා. අපි මේ තුන්වෙනි ලිග්ගලට සංඥාව තියාගෙන ඉන්න නිසා මේක මම විශ්ින් දෙන ලද සංඥා මම විශ්ින් කරන ලද ආලවට්ටමක් මා විශ්ින් කරන ලද අරමුණු ගැනීමක් නිමිත්තක් මේකේ තියෙන්නේ කියලා දැනගත්තොත් ඒකම තින් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන එකක් නැහැ. ඒ නිසා මේ සංඥාව මතුවෙනකොටම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි එහෙ නැත්නම් ඒක නිසා තණ්හාමාන දිට්ඨ නොවි ඇතින වෙන්නේ විවේක නිශ්චිතෝ විරාග නිශ්චිතෝ නිරෝධ නිශ්චිතෝ පටිනිසක් ගන්න පස්සේ බලන්න නම් භාවනා කරලා විතරක් මදි එතෙන්ට මේ අවශ්‍ය කරන ඥාණය හරියටම අනුග්‍රහ කරන්න ඕනේ ඇවිල්ලා නොකරොත් ඉස්සරහට යන්න අපි තාම අර හීන ලෝකේ හිර වෙනවා සංඥා ලෝකේ හිර වෙනවා ඒක නිසා සරුවචනාංශය හැම වෙලාවෙදීම මේ සංඥාව නිසා ඇත්ත වුණා කරගෙන මුහා කරපු දේ ඇත්තට වැඩිය උඩින් තියාගෙන ඇත්ත අමතක කරලා පටලවා ගන්න ගතිය නිසා තැනක සඳහන් කරලා තියෙනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් කිසි දෙයක් ඇතයි කියලා කියනවනම් ආර්යයන් වහන්සේට එහෙම එකක් නැහැ. යම් කිසි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත දෙවිය ප්‍රජාව සහිත ලෝකේ නැතයි කියලා යමක් කියනවනම් ආර්යයන් වහන්සේට මේ දෙයක් තියෙනවා. මේ තරමටම අපි මේ දකින්නේ උඩු යටිකුරු වෙලා තියෙන කියලා සර්වඥාන්සේ දේශනා කරනවා. ඒක අද හොඳටම භෞතික විද්‍යාවේ ඉහළටම ගිය කට්ටිය සඳහන් කරලා තියෙනවා මේ රූපය කියන එක විග්‍රහ කරලා කරලා කරලා අන්තිමට ගියාම එතන ද්‍රව්‍යයක් නැහැ අද්‍රව්‍යයක් තියෙන්නේ කියන එක ඔප්පු වුණාට පස්සේ ඒ ගොල්ලම දැනගෙන තිනවා අපි දැන් ඉන්න එක ඊයේ හිටියකට වඩා ඇත්ත වුණාට මම ඊයේ ඉඳලා තියෙන බොරුවක කියලා. අන්නේ බොරු විද්‍යාවක් මත තමයි අවුරුදු 200ක් අපි දැන් ගිහිලා තියෙන්නේ. දැන් විද්‍යාවට ඇස් හැරීගෙන එනවා. එඩිකට එනකොට තේනවා සෑම ද්‍රව්‍යයක් තුළම තියෙන අද්‍රව්‍යය කියලා. මුළු විශ්වයම ගත්තත්, පරමාණුවක් ගත්තත්, පුද්ගලයෙක් ගත්තත්, ඔකේ අන්තිමටම පුංචි කරලා ගත්තොත් 102ත් 4ක් අතර දේවල් තියෙයි. ඉන් එහාට තියෙන්නේ ඩාර්ක් මැටර් කියලා කියන්නේ. තාම විද්‍යාවට හෝ උපකරණයකට හෝ මනසකට අහුවෙන්නේ නැති 126ක්ම තියෙන්නේ 20ක්ම තියෙන්නේ ඩාර්ක් මැටර් කිසිම යන්ත්‍රයකට අහු වෙන්නේ නැහැ. ඊටු 76%ක්ම ඩාර්ක් එනර්ජි කියලා අඳුරගෙන තියෙනවා. මේ ටික දන්නේ නැතුව අපිව 104 තමයි රණ්ඩු කරන්නේ. 104 තමයි PhD ගන්න. 104 තමයි අරය ලොකුයි මෙයා ලොකුයි කියලා කියන්නේ. 104 තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන බුදුහාමුදුරන්ට මේ 100ම පෙනුණා. උන්වහන්සේට ඩාර්ක් මැටර් එකත් පෙනුණා, ඩාර්ක් එනර්ජි එකත් පෙනුණා. ඒ නිසා බුදුදහම කිව්වා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මම මේ සියල්ල දැක්කයි කියලා. අපි අර දන්න 104 අල්ලගෙන තමයි මේ එක එක්කනට ඊර්ෂ්‍යා කරගෙන, ක්‍රෝධ කරගෙන, මාන කරගෙන දඟලන්නේ. ඒක දිහා බලනකොට බුද්ධජනනාන්තට පේන්නේ මේ අන්ධ භූත ලෝකයක්. Taman දන්නව අඩුවෙන්ද අඩුවෙන්ද ක්‍රෝධමාන වැඩි. දන්නව අඩුවෙන්ද අඩුවෙන්ද ඒකට දාන්න සංඥා දැඩි කරලා අල්ල ගන්නවා. මේක මගේ සිංහල බෞද්ධකම. ඒක මම රකින්න ඕන කියලා. මේකට එන්නේ ඉස්සලා අපිව මොනක්වත් තිබුණේ නැහැ. පුංචි කාලේ අපිට මොනක්වත් තිබුණේ නැහැ. ඒ නිසා ඒක ඒ මට්ටමින් තියන්න කියලා කියන්නේ. ඒ කාලකාරාම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා දිත්තා දට්ටබ්බං දිත්තංන මඤ්ඤති කියලා. මේ අපි දකින දෙයි මේ පේනවට වැඩි ආලවට්ටම් කරන දෙයක් තියෙනවා කියලා හිතන්න එපා. ඔච්චරම තමයි. ඔය පෙන්වන්න හදන මවාපාන්න හදන දේ කොටින්ම අපි අද ඉන්න ලෝකේ කොච්චරක් වෙළඳ ප්‍රචාර අපි නලවනවද කියලා බැලුවොත් හැම වෙළඳ ප්‍රචාරයක්ම කරන්න හුවා දැක්වීමක් නේ. පුම්බා දැක්වීමක් නේ. ඊ පොම්බලා දක්කනදී ඒගොල්ලෝ රවුමේ 75ක් විතරද ඉතුරු ටික අපිට පුරවන්න හදලා තියෙනවා. අපි ටික පුරවලා ආ මේකෙන් ගම්ම්‍ය වෙන්නේ මේ අර්ථය තමයි කියලා අරයට ඒක ගම්ම්‍ය වෙන්නේ මම උසස් කියලා අර ඇඩ්වර්ටයිස්මන්ට් කරන මනුස්සයා දෙන ලණුව හදාගෙන කනවා. ගිහිල්ලා සුපර් මාකට් එකට ගිහිල්ලා අර දෙම තියනවාද කියලා එකම තමයි තෙලෙන් බැද්දත් කොබෙయ్యා කිරෙන් බැද්දත් කොබෙయ్యා ඒක ඒකම කෑවට පස්සේ අර මිනිස්සු දෙපැත්තෙන් hina වෙනවා මේ යක්කු වගේ මෝඩ જાතියක්. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පස්සේ ඊගාව කෙනෙකුට ඒකට කට අරගෙන බලනවා. තන්නේ කර අද ජීවත් වෙන්නේ අපි মালටිනේෂනල් කම්පැනි වලින් අවුරුදු 20කට ඉස්සලා හදපු එජෙන්ඩා එකෙන් ආපු ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තමයි. සත්‍ය මොකද්ද? මේ කන්නේ වහ නෙවෙයිද? මේ කන්නේ උන්ගේ දීපු ලණුවක් නෙවෙයිද කියලා හිතනකොට අපිට කැන්සර් හැදිලා බ්ලඩ් ප්‍රෙෂර් වෙලා ඉවරයි. ඒ නිසා මේ ඇඩ්වර්ටයිස්මන්ට් නැත්තම් ඇත්තටම සංගරා බර ගාණක් වහන්න වෙනවා. ওই සංගරා ඔක්කොම දුවන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි. ඒකේ තියෙන්නේම මොකද්ද? මේ මිනිස්යාට මොකද්දෝ ටිකක් පෙන්ලා ඊට ටික හිතාගන්න අරලා කොක්ක දාන එකයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මොනම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් බලපාන්නේ මොකද මේ පෙන්වන්න හදන දෙයට හිතාගෙන ගන්න දෙයක් නුනහඳන මේක තන්නේ කර මායා ලෝකයක් බිස්නස් ලෝකයක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපිත් එපා කවදාකවත් කාටවත් ඉඟිකරන්න, හුවා දක්වන්න, අතිශෝක්ති කරන්න, සුකොබභෝගී වෙන්න, ප්‍රകൃතිය නතර වෙන්න. කවුරු මොන විදියෙන් 18 මා තන්නි හරි 87 64ක් මායන් දාගෙන ආවත් මේ හොල්මනක් බව දැනගන්න. ඔක ওই කොච්චර සෙල්ලම් කෙරුවත් මේ මේ මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි. එච්චරයි. ඒකේ මොන જાති ෆැෂන් කරගෙන ආවත් ඕක තමයි තියෙන්නේ. ඉතින් මේක කියනකොට හිතන්නේ මේක ධර්ම නෙවෙයි නොගැලපෙන නිදර්ශන අනම්මනම් කියලා දොස් කියනවා. නමුත් මේ සංඥාවක පැටලලා ඉන්න හැටි බලනකොට සම්පූර්ණ කැටරක් හැදිච්ච මිනිස්සු වගේ අපිට. ප්‍රතිබිම්බේ වෙන්නේ එනකොට තුන හතරක් පේනවා. ඉතින් අපි තුන එක පෝසත්කමක් කියලා. ඕක කැපුවනම් ඔය කැටරක් එක හරියට පිරිසිදුව පේනවා. ඇති දෙබුදු ආමරණ නිසා සල්ලක්ඛ්‍ය කියලා කියනවා. අයි ඔපරේටර් කියලා කියනවා. බුදුහාමුදුරේ මායා ගොඩක් ඇති කරන්න දෙන්නේ එකක් පෙන්වන. එතකොට අපිට පේන්නේ පාළු ගතියක්. අපිට තියෙන ඒකාකාරී ගතියක්, තනි ගතියක්. නිසා ආනාපානේ ඔය තියෙන හොල්මන් ඔක්කොම ගෙවිලා. ආනාපානේ සංසිඳනකොට හුඟ දෙනෙක් නැගිටින්නේ ඇයි? භාවනා පාළුයි කියලා. ඒකාකාරී කියලා. තනි කියලා. රසවත් නැහැ කියලා. ඒ කියන්නේ සංඥාව ඒත් එක්කම ගෙවිලා අලුතෙන් සංඥාවක් දාලා අයිකෝ හයියෙන් හුස්ම අරගෙන එහෙම නැත්නම් ඇස් දෙක ඇරලා හරි අපි සංඥා අලුත් කරගන්න හදන අපිට පෞරුෂත්වයක් නැහැ. අපිට ගන්න ගැම්මක් නැහැ. මෙහෙමම සංඥාව තව දිය වෙන්න අරින්න. තව සංඥාව තුනී කරගන්න පුළුවන්කම තියෙනවනම් ඒක තමයි වීරත්වය කියන්නේ. ඒක තමයි ගඟ දිගේ ඉහළට පේනවා කියන්නේ. against the grain කියන්නේ එතන. ඉතින් එතෙන්ට මේ දැනුම නැත්නම් අපි හිතන්නේ කොච්චර භාවනා කරත් අපි එතෙන්ට ගිහිල්ලා ආපහු එනවා. අපි මේ හොයන සැප නෑ එතන. අපි හොයන විමුක්තිය එතන නෑ. අපි හොයන මේ සන්තෝෂෙ මෙතන නෑ කියලා භාවනාවට නිග්‍රහ කරන ගතියක් තියෙනවා. නමුත් ධර්මයක් ඇහුවට පස්සේ අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ භාවනාත් කරන්න කියලා. භාවනා කරන අයට මේක අසන්න සකස් කරලා දිරවගෙන හරියටම Tamanටම මේක එතෙන්දී යොදවන්න පුළුවන් තැනට ආවට පස්සේ තේනවා යොදවනවත් හා සමගම ඥානය පහළ වෙනවා අකාලිකව. මේ තුන එකට එකතු වෙන්නේ නැත්නම් ලිග්ගල් තුන එකතු වෙන්නේ නැත්නම් මුට්ටිය පෙරලෙනවා. තියන්නම බෑ ලිග්ගල් දෙකක් උඩට මුට්ටිය තියන්න බෑ. එසා තුන්වෙනි එකත් අවශ්‍යයි භාවනා කරන්නත් ඕනේ. දැනුම තියෙන්නත් ඕනේ. ඒ වෙලාවට ධර්ම එළඹ සිටින්න ඕනේ. ආ මෙන්න මේක වෙන්න ඇති මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒ අරමුණ එnde end නීරස වෙනවා. එnde end end end එකාකාරී වෙනවා. එnde end end end තමන් කාලකන්ණි ගතියකට එන්න පටන් ගන්නවා. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා අපිට තේරෙන්නේ. ඒක නිසායි අපි හැම වෙලාවෙම ඉරියව් මාරු කරන්නේ. හැම වෙලාවෙම ඇඳුම් මාරු කරනවා. හැම වෙලාවෙම කැම මාරු කරනවා. හැම වෙලාවෙම ගෙවල් මාරු කරනවා. හොලිවුඩ් එන නෝනත් මාරු කරනවා. ඒකල හිතන හරි පොහසත් කියලා. මොකද ඇත්ත කතාව. එකම දේ දිගට පාවිච්චි කරනකොට ඒකේ අර තියෙන සිලිලාරේ නැතු යන. සිලිලාරේ නැති වෙනකොට දුක මතුවෙනවා. අපිට ඕනේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම පාවා දීලා හෝ නැවත අලුත් සිල්ලිලාරයක් ඇති කරන්න අපි සංඥාව ඒ පැත්ත මේ පැත්ත දම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒක නිසා එකම දේ මේ ටෙම්පරාදු කර කර අපි කන්නේ. ඒ දවස්වල කඩවල වල කෙරුවේ මේ එළවලු රොටි හදන දවසේ ඉතුරුච්ච ඔක්කොම ටික හරි ගසලා ආයෙ ටෙම්පරාදු දාලා එළවලු රොටි දැන් කොත්තු රොටි. ඉතුරුච්ච කැලේ ඔක්කොම එකතු කරලා ටක ටකස් ටක ටකස් ගාලා හදලා ඒකත් හරි ගසලා දෙනවා එකම තමයි. ඔය කොයි જાති හදුවත් සිංහලෙන් කියන්නේ තෙල්පැණි නැත්තම් කැවුම්ද පංජම් කියලා කියනවා. තෙල්පැණි දිනනවා ඔය කොණ්ඩ කැවුම් හදුවත් අතිරහ කියලා හදුවත් මේ මුංගට කැවුම් හදුවා කොයි දෙයක් කරුවත් තෙලිව පැණි තමයි. අර මේසෙට හරි නෑනේ අතිරහ විතරක් තියෙන එක. ඉතින් සා නානා ප්‍රකාර හදලා දුන්නට සංඥා තමයි පුඹලා පෙන්නන්නේ. කාලා බැලුවට පස්සේ එච්චරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක බාර ගැනීම මං හිතන්නේ බංකොලොත් ගතියක් කියලා. මේකට අවබෝධ වෙලා ඉන්න එක මං හිතන්නේ අපි විචිත්තත්වයට පහර දීමක් කරනවා කියලා. මං හිතන්නේ අපි సౌందර්යයට හිංසා කරනවා කියලා. මං හිතන්නේ මේකම సౌందර්යයයි කියලා. මේ විදිහට මේ දේ වෙනකොට මෙතෙක් කල දැකපු දෘෂ්ටි කෝණයට අමතරව වෙන සංඥාවකින් නසඤ්ඤ සංඤී ලෝකයා බලන සංඥාවක් නෙවෙයි. න විසඤ්ඤ සංඤී එනකොට විසඤ්ඤ වෙන්නත් එපා. අසඤ්ඤිත් නැහැ. මලමිණියක් වගේත් නෙවෙයි. න විභූත සංඤී සංඥාවක් නැත්තෙමත් නැහැ. නිදරණ දෙන්නත් එපා. මෙන්න මේ தત્ත්වෙ දිගට බලන ඉඳනම් දෙන බුදුහාමරෝ අපට දෙන සූත්‍රය තමයි නැත්තම් මන්ත්‍රය තමයි ඒ සංඥාවල් හොල්මන් කරන්න හදනකොට ප්‍රිය වේවා අප්‍රිය වේවා ළඟ වේවා දුර වේවා ඇතුළේ වේවා පිට වේවා ගොරෝසු වේවා සියුම් වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා මේක නෙවෙයි අරක කියලා කියනකොටම ඕකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි ගණ්ඩ හදන එකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා නේතම් මම නේතෝ හමස්මින මේසෝ අත්තා කියන දේ කියන්න පටන් අරගත්තොත් අපිට මේ හොල්මන කැටරක් හදාගන්න නැතුව තව එක චිත්තක්ෂණ පරියන්කේ ඉන්න පුළුවන් වෙයි අර ඊ타ත්ම තීරණාත්මක අවස්ථාව. කිසිම හේතුවක් නැතුව සලුවක සාදාලා නැගිටින්න නැතුව තව චිත්තක්ෂණයක් ඉන්නකොට ඉවසීම පුරුදු වෙනවා උපේක්ෂාව පුරුදු වෙනවා. මේ දේ විශේෂයෙන්ම වේදනාව එනවා නෑ තව පොඩ්ඩක් එහෙම ඉඳගෙන මට බැද්ද අරමුණ බලන්න. අරමුණ නීරාජය එපකමක් නෑ මේකත් අරමුණේ මේක පැතිකඩක්. ඒ වගේ මේක සියුම් වෙලා කමක් නෑ. මේක ඇතුලේ තිබුණ ආනපනේ පිට පේන්නේ කමන්නේ. ආනපනේ ගිහිල්ලා යන්න එන්න වගේ හදනවා කමන්නේ. යන්න වගේ හදනවා කමන්නේ. කියලා මේ ඔක්කොම සංඥාවල් පමණයි. එහෙම නැත්නම් සලකුණු පිළිඹු පමණයි. අනේ මට බැරිද? මේවා මෙව්වගෙන් දාස භාවයටපත් වෙන්නේ නැතුව මේක මගේ වශයේ පවත්වාගෙන තව මෙහෙම ඉදිරියට යන්න. රූපය සංසිඳගෙන යනකොටම ඒ මතෙහි ඇති කරන මේ කේක් එකට අයිසින් දානවා වගේ ආලවට්ටම් කරන ගතිය හුදු රැවටිල්ලක් හුදු මායාවක් එහෙම නැත්නම් මායමක් අන්නේ මායම මායම් විදිහට දැක ගන්න පුංච පුංච පුංච ඉදිරියට යන්න පුළුවන් නම් ආනාපාන දිගේ ආනාපාන අරමුණේ බොහෝ වේලා ගත කරන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා. අර කිව්ව විසීමේ ශක්තිය ඇති වෙනවා. උපේක්ෂා වෙන ගතිය එනවා. පිට කෙනෙක් ඇවිල්ලා අපිව රිමෝට් කන්ට්‍රෝල් එකෙන් පාලනය කරන්න පුළුවන් ගතිය අඩු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේට වැඩි ඒ කවුද රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අපි සෙට් කරලා තියෙන අපිට වෙනුවෙන් අටවලා තියෙන උගුලේ හැම කනවා. උගුල ගස ගන්න ඒක ඒක නොකා ඉන්න බෑ. ඒක අසඤ්ඤ වෙන්නත් එපා, විසඤ්ඤ වෙන්නත් එපා. එතකොට උගුලට යන්නෙත් නෑ බය. උතුන උගුලක් කියලා නෑ. උතන ලස්සන රසමස උලක් තියලා. එතන උගුල උගුලට රසමස උලක් තියෙනවා. ඒක කන්න ඕන. හැබැයි උගුල ගස්ස ගන්නවද නෑ. ඒ තරමටම ඊ타මත්ම එලඹ සිටි සිහියකින් ඊ타මත්ම දැනගෙන මේ රූපය ගෙවිගෙන යනවා. යනකොට මායාව මේ සංඥාව මායා කරනවා. ඔය එකටවත් ආඩම්බර වෙන්නත් එපා, කනගාටු වෙන්නත් එපා. තව චිත්තක්ෂණයක් මට ඉදිරියට යන්න ඕනේ කියලා බලනකොට Tamanට ඉන්න රාග, ద్వේෂ ආදී දේවල් පිටින් මොනවාරි රාග, දේශ, කුප්පණ දේවල් දකිනකොට අපි දැනගන්න මේ දෙකේම තියෙන ප්‍රകൃතිය නෙවෙයි සංඥාවක් වැඩ කරන්නේ. ඒතර හොඳට තේරෙනවා අපිට එන රාග, ద్వේෂ, මොහ සියල්ලම ඒ වස්තුවෙන් එන ඒවා නෙවෙයි වස්තුවට අපි පටවන ලද සංඥාවෙන් ආපස්සට එන එක. ඒ දේවල් පිළිබඳව අපිට සංඥා වෙනස් වුණා නම් ඒ වස්තුවේම රාග වෙනුවට ද්වේෂය ගන්නත් පුළුවන්. ද්වේෂ වෙනුවට රාගය ගන්නත් පුළුවන් නැත්නම් මැදිහත් වෙන්නත් පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේලාට තියෙන විකුර්වණයක් නැත්නම් ඒකට කියන්නේ මේ ආශ්චර්ය ධර්මයක් ඕනේ පිළිකුල් ජනම වස්තුවක අසුබ දනවන වස්තුවක සුබේ දකින්න පුළුවන්. උන්වහන්සේට පේනවා මේ අසුභ වස්තු කවදාකවත් රාගය ඇති කරන්නේ නැහැ. ඒ නිසා නිවන පැත්තෙන් බලනකොට මේක සුභයි. මොකද රාගේ කපන පැත්තෙන් සුභයි. මේ ඕනේ රාග දනවන වස්තුවක් දාගපුවාම මේක තමයි මම සංසාරයෙන් නැති ඇදලා දාලා අපායට ගෙනියන්නේ මේ වස්තුවට මම සංඥාවක් දීලා ඒක අවබෝධ කෙරුවොත් මම දුකටපත් වෙනවා කියලා හිතින අසුබේ දකින්නත් පුළුවන්. ඒ වගේම සුභාසුභ නැති දෙකක් සුභේ තියෙන එක සුභාසුභ නැති විදිහ බලන්නත් පුළුවන්. ඒ නිසා සරුවච්චන් වහන්සේට මොන දර්ශනයක් පෙන්වුවත් ඒකෙන් ගන්න සංඥාව සංඥාවෙන් සරුවච්චන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේ විනිර්මුක්තයි. පෘථග්ජනයා බෑ. පෘථග්ජනයා දෙන දේම කනවා. කාලා කියනවා ඒ මනුස්සයා තමයි මට රාගය ඇති කෙරුවේ. ඒ මනුස්සයා තමයි මට ද්වේෂය ඇති කෙරුවේ. නිසා යාව නැති කරන්න ඕනේ, යා මරන්න ඕනේ කියලා ඉතින් නඩු. හොඳ වෙලාවට මේ උසාවියේ ඉන්න කැකිල්ල රජුරුව නම් කැකිලි රජුගේ තීන්දුව මෙච්චරයි. කැකිලි රජුගේ තීන්දුව මම කියලා තියෙනවා නේද ඔය කලින්. කැකිලි රජු ඉන්න කාලේ මිනිස්සේ කොන්ත්‍රාත්යක් දීලා තියෙනවා කටුමැටි කිට්ටියක් හදා ගියා හදලා දෙන්නේ කියලා. ඉතින් ගේ ගේ හදලා බේලෙන්ඩ ඉස්සලා මිනිස්සයා පදිංචි වෙලා ගේ කඩන වැටලා මිනිහා කොන්ද කැඩලා. ඊටසේ මේ කෙලිම ඩැමේජ් එක ක්ලේම් කරලා තියෙනවා රජුරෝ ගාගිලා අසලවට මං ගයක් හදලා දෙන්නේ කිව්වා. ගේ ඇදට හදලා තිබුණා ගේ වැටි තමයි කොන්ද ගන්නේ රජුරෝ කිව්වා වහා මේ මිනිහා මට දඩුවට තීන්දුව කරන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා ගානට කිව්වා මෙහෙම චෝදනාවක් තියෙනවා. තමයි මේ ගයක් හදලා තිනවා. ඇද වෙලා තිනවා, වැටලා තිනවා, මනුස්සයා සුවාලා තිනවා. මේ රාජ්‍යයේ මන් ඉඳදී ඔය විහිළු කරන්න බෑ. සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ මරන්න ඕනේ කියලා. ඊයේ මනුස්සයා කියන ඇත්ත දෙයයන් ආංශ මෙහා තමයි මේ කොන්ත්‍රාත් දෙකුතුන මං ගේ හැදුවා. නමුත් ඇත්ත වශයෙන්ම කියන්නේ ඕකට ගත්ත මැටි හදන්න ගත්ත කලේ කට ඇද වෙලා තිබුණා ස්වාමීන් වහන්සේ ඒ නිසා වක් කරනකොට වැඩියෙන් වතුර වැටලා. ඇත්තටම මම හොඳ දක්ෂ නිර්මාණ ශිල්පියෙක් නමුත් මේ කට ඇද වෙච්ච නිසා ප්‍රශ්න වුණේ කියලා. ඔව් ඒකනම් උඹ නෙවෙයි වැරදි කරේ නම් කල හදන මනුස්සයා ගෙනියන් උසාවියට මරන්න ඕනේ. ඊට පස්සේ කල හදන මනුස්සයා ගෙනාට කිව්වා ඇත්තමයි දෙවියන්වංශ මම තමයි මැටි කලේ වික්කේ. ඒ හරියට කලේ අඹාගෙන යනකොට කට නමන වෙලාවේ ලස්සන කාන්තාවක් ඉස්සරහින් ගියා. ඒක දිහා බලනකොට කට ඇදුණා. රජුරෝ කිව්වා මේක තන්නේ කරේ කාන්තාවගේ වැරද්ද. දැන් බලපන් ගයක් හැදිලා ගයක් කැඩිලා කොන්දක් කැඩිලා මරන්න ඕනේ. නැෂේ කාන්තාව හොයාගෙන ආවිල්ලා බැලුවද කිව්වා දේවනාංශ ඇත්ත. මේ හදිස්සියේ මගුල් ගෙදරකට මම රත්තරන් බට්ටික වතුර දාන්න ආචාර්යයට දුන්නා. යනකොට මිනිහා කරලා තිබුණේ නැහැ. වරුවෙන් එන්නේ කිව්වා මට ආයෙ යන්න වුණා. තුන් සැරයක් විතර යනකොට මම ලයි ලයිය තමයි උතනින් ගියේ ඉස්සරහේ මැටි කලේ මේක ළඟ ඉස්සරහින් ගියේ ඒ මනසට වර්ධින්න ඉඩ තිනවා දෙයන්නස මගේ දෝෂයක් නෙමෙයි මේ ආචාර්යගේ දෝෂේ ආචාර්ය මට වෙලාවට අපොයින්ට්මන්ට් එක වෙලාවට වැඩ කරලා දුන්නා ඊට පස්සේ තජ්ජෝ තීන්දුව කරා එහෙනම් ඒ ආචාර්ය මරන්න ඕනේ ඒ මනුස්සයා හොඳටම වයස කැසරටු මේ දෙමළ මිනිස්සේ. ඇවිල්ලා පස්වාන් දාසකර දේව බුදු වෙන දේවන් ආංශ ඇත්තමයි මට මැලේරියා හැදිලා ඉන්නේ බොහෝම අමාරුවෙන් ඩෙන්ගු. ඒ නිසා මට වෙලාවට වැඩ කරන්න බෑ නෝ ඇත්තටම මං වැඩිකාරයා. ආයිත් රජුලක හරිනේ දැන් ඔබ වැරද්ද පිළිගත්තා ඇතාලව පාගවල මරන්නවා. ඊට පස්සේ කිව්වා දෙවෙනි සමට එකයි කියන්න තියෙන්නේ ওই මංගලහත්ය හරි සැපට හැදෙන එකෙක් මාව පාගන්න මේ ඇටයක් එහෙම පෑගුණොත් එහෙම අපරාධ කකුල සවුත් වෙනවා මං ඉන්න කඩේ ඉස්සරහ පැත්තේ ඉන්න මිනිස්සු හරිම හතයි බඩ තියෙනවා ඇටාට හරි ලාභයි බඩ මහත තම්බි මිනිස්සයා පාගන්නේ කියලා අජුරක උඹ පුදුමාකාර විදිහට රාජපක්ෂ කෙනෙක් උඹ අර මිනිස්සයා මරන්නේ ඉතින් සියලු දෙනාම අර ඉස්සරහ කඩේ තම්බි මරලා සතුටු අපි දවස පුරාම කරන්නේ ඇති වෙච්ච වැරද්දට අල්ලපු gedara මනුස්සයා හොයන්න හදන එක තමයි. මේ යන්නේ සංඥාව දිගේ තමයි. අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ රාගේ ඇති වෙන්නේ පිට නෙවෙයි ඇතුළත අපි විහිං දාපු සංඥාව නැවත අප කරා පැමිණීමෙන් මේක වෙන්නේ කියලා ඒක දකිනකොටම තේරෙනවා කවදා අපි සංසාරෙන් කොටේ ඉන්නද කියලා. මේ සිද්ධිය වෙනකොටම නැත්තම් සිද්ධිය වෙනකොට ලෑස්ති වෙලා ගිහිල්ලා අල්ලුවේ නැත්තම් ඒගොම පුංචි ආනාපාන වගේ මධ්‍යස්ථ අරමුණකින් ඇල්ලුවේ නැත්තම් කවදාකවත් රාග ද්වේෂ ආදී ගැඹුරු ධර්ම එනකොට අපිට කරන්න බෑ අනිවාර්යයෙන්ම අපි ඒකට නතු වෙනවා ඒ නිසා මධ්‍යස්ථ අරමුණකදී අපිට දැනගන්න ඕනේ ආනාපානයේ කෙරෙහි ප්‍රියමනාප ගති පහළ වෙනවා ආනාපානයේ කෙරෙහි රුචි අරුචි ගති පහළ වෙනවා ගොරෝසු සියුම් ගති පහල වෙනවා ඇතුළේ පිට ගති පහල වෙනවා අතීත අනාගත පහන ඒක හුදුවට බලනද ඒක බලනකොට හේ බාණ්ඩ දෙන්න එපා කම්මැලි වෙන්න දෙන්න එපා නීරස වෙන්න දෙන්න එපා නීරස වෙන එක ලෑස්තිලා යන්න මේක හොඳ ලකුණක් මේ සංඥාව තේරෙන වෙලාවක් කියලා ඒ එන එන සංඥා 64ක් තියෙනවා කියන්නේ 18ක් තියෙනවා කියන්නේ මොන හරි 18 වේශය 64 මායන් අනම්මනම් කියලා කියන්නේ ඒ කොයි එකත් අවබෝධ කළ යුත්තක් ඒ නිසා මේ කරන්නේ සුද්ධ විද්‍යාවක් වශයෙන් පරිේශනයක් යන්නේ ආනාපානෙට ඇති පැතිකඩ සියල්ලම පේන්නදලා ඒ පැතිකඩයන් વિશે හිත ප්‍රොජෙක්ට් කරන හිත ප්‍රක්ෂේපණය කරන සෑම සංඥාවක්ම එකක් හොඳයි අරකට වැඩිය කියන්නේ නැතුව සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා පටන් අරගත්තොත් ආනාපානෙම ඇති රහත් මේ එකම ආනාපානෙ ඇති රහත් ආනාපාන සති සූත්‍රයේදී ਸਰවචනසේ 16 ආකාරයකට ආස්වාසය පෙන්වනවා 16 ආකාරයට ප්‍රස්වාසය පෙන්වනවා. ඒක පෙන්වනකොට කියනවා පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක. හොඳට ආනාපාන සංසිඳවගෙන අපි භාවනාවට ගියාම අපි යනවා තැනකට කයක්වත් ආනාපානයක්වත් මොනවත් නැති වචනෙන් කියනවා රූප නැති තන්නි කර මනෝමය මනස විසින් හසුරවන ලෝකෙක. එතන වැරද්ද කරන්නේ ප්‍රධාන වේදනා සංඥා දෙක. ඒ දෙකම නාම ධර්ම දෙකක්. අන්නේ දෙකේ එනකොට ඒ කෙට්ටියක තියෙන්න පුළුවන් අතීත අනාගත වර්තමාන හැටි ගොරෝසු සියුම් ගති ඕලාරික ප්‍රියාප්‍රිය ගති ළඟ දුර ගති ඒ සේරම දිහා බලන ඉඳනම් අපි සුද්ධ විද්‍යාඥයෝ වෙන්න ඕන. ලැබ් එකට ගිහිල්ලා අපිට ප්‍රොෆෙෂනලි අපිට පඩිගෙවද්දී මේ පරිශ්‍රණය කරමන් ඒ පරිශ්‍රණේ උඹේ මනාපයවත් උඹට ඕන දෙයක්වත් නැහැ බුදුහාමුදුරු කෙනසක් කරපන් කියලා මේකයි අපිට ලැබිලා තියෙන ඔන්න ඔය පරිශ්‍රණයට. ආනාපානිය අපිට දීලා තියෙන්නේ නිවන් දකින්න උදව්වක් කරන නිසා මේ සංසාරට බැඳින සංඥාවම දිගෑරලා ගත්ත ගමන් නිවනට කිටි මාර්ගයක් තියෙනවා. ඒකට අපිට අතීතේ හිතන්න පුළුවන් අපි මේ ලෝකේ ප්‍රශ්න ඇති කරගත්තේ කොහොමද කියලා. ඒ වගේම ප්‍රශ්න ගැලවීමට දෙයයන් ආංශයෝ බුදුහාමුදුරෝ කවුරුවක්වත් නැහැ. අපිම හරියට ඒක ඇති වෙනකොටම දැකලා මේක කවුරුත් ඇති කරපු හුනියමක්වත් මම විසින් ඇති කරන ලද ප්‍රතිබිම්බයක්වත් නෙවෙයි හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ හේතුවේ රූපය ආලවට්ටම් කරන්නේ සංඥාවේ වර්ණ ගැන්වීමෙන් අන්න ඒකේ අයිසිං කේස් එක අයිසිං කරන්න වගේ ඒ සංඥාව එනකොට මේක හුදු අයිසිං එකක් විතරයි එහෙම නැත්නම් හැඩ ගැන්වීමක් පමණයි වේශ නිරූපණයක් පමණයි නමුත් ඔය යට ප්‍රകൃතියක් තියෙනවා වේශ නිරූපණේ අගය කරන තාකල් ප්‍රകൃතිය වහදැමීමක් කරනවා. වේශ නිරූපණේ වේශ නිරූපණයක් කියලා දැනගත්ත ගමන් ප්‍රകൃතිය පේනවා. හැබැයි ප්‍රകൃතිය පේනකොට නාඩගම දිය වෙනවා. අපි රූකඩ නටනකොට ඒ රූකඩේ පණ තියනවා කියලා බැලුවොත් තමයි කතාව බලන්න පුළුවන්. මේ ලී කැලි ගොඩක් නූල් වලින් නටවන්නේ කියලා බලපු ගමන් නාඩගම නැති වෙලා යනවා. නාඩගමේ තියෙන ශෝකාන්ත දුක්ඛාන්ත ගතිය සුඛාන්ත ගතිය නැති වෙලා මේ නූල් වගේක් දඟලන්නේ කතා කරන්නේ රූකඩ නෙවෙයි උඩ ඉන්න මනුස්සය බීලා ඉන්න මනුස්සය කතා කරන්නේ කියලා දැනගත්ත දවසේ කවුද රැවටිලා තියෙන්නේ කියලා හිතුවා. ලී කැලේ ටිකක් නටලා අපි සාමාන්‍ය මනුස්සය නටනට වැඩිය කැමති රූකඩ නටනවා බලනවා දාන යන්නේ. වැඩිපුර ගාණක් ගෙවලා යන නමුත් අපි සල්ලි දීලා රවට්ට ගැනීමක් කරන්නේ. ඒකම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවල අපිට බෑ සංඥාවල් අල්ලන්න මොකද සංඥා බොහෝමත්ම හීනූලෙන් වැඩ කරන්නේ. ඒ නිසා ඒ සඳහාම වාඩි වෙලා එකම අරමුණක් අරගෙන ඒ අරමුණ විනාඩි 5 10 යනකොට ඒ વિશે අපේ හිතේ වර්ණ ගැනීම වෙනස් වෙන හැටි. එකම අරමුණක් දිහා බලනකොට හිත පරිණාමයටපත් වෙන හැටි. අරමුණ පරිණාමයටපත් වෙන හැටි. රූපාන්තරණයටපත් වෙන හැටි බලන්න හිටියොත් අපි ඒකටම තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ නිසා මේ සංඥා පිළිබඳ වැඩපිළිවෙලදී අනිත්‍යතාවය, අනිත්‍ය ලක්ෂණය සහ අනිච්ඡානුපස්සනාව නොදැනීම සිදුවේ. ඒ නිසා මේක මම මුලින්මත් කිව්වා මේක පිළිබඳව තියෙන ඔක්කොම විස්තර දෙනවයි කියන එක මේ පැකින් වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ පිරිස් මේවත් එක්ක හැපිලා ඉන්න නිසා සමහර සමහර කොටස් කතා කරනකොට අල්ලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ විදිහට අපි තැන් තැන් වල සිත් තියාගෙන තමයි ගමන යන්නේ. පස්සේ ඉපෑන්දා වාගේ තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ දුකට දෙවන්නේක් නැහැ. දුකේ ගැලවීමට දෙවන්නේක් නැහැ. මේ බලන දේ ලස්සන වුණාට චපලකම කරන්න එපා. ලස්සන නැතුණත් ඍජු වෙන්න බලන්න. වංක භාවය හරි ලස්සනයි. නමුත් අවංකම ලස්සන නැතුණාට ඍජු රේඛාවක තමයි කෙටිම මාර්ගය එකයි. නිසා වංකකමේ දැන් අපි ඉන්නේ. අපි ඉන්නේ අතිශෝක්තියක. අපි ඉන්නේ සුඛභෝගීත්වයේ මේක කරන තාක්කල් අපිට යථාර්ථය බලන්න බෑ. අපි තුලින් අනුර යථාර්ථය දකින්න බෑ. නිසා කරුණා කරලා ඒ අමතර බර, තාර බර අතහැරලා ඇති දේ මට ඇති හැටියෙන් දකින්න ලැබේවා කියලා දකින්න ආනාපානේ 11 ආකාරයෙන්ම දකින්න ඕනේ. සංඥාවේ 11 ආකාරයෙන්ම දකින්න ඕනේ වේදනාවේ 11 ආකාරයෙන්ම දකින්න ඕනේ මේකෙන් පහක් අපිට ජනප්‍රියයි පහක් අප්‍රියයි. ආනාපාන දිහා බලනකොට අතීතයයි අනාගතයයි දෙකම අපිට අප්‍රියයි වර්තමානයේ විතරයි ජනප්‍රිය. කැමැති. ගොරෝසු හීන කියනකොට ගොරෝසු එකට අපි කැමැති හීන වෙනකොට අකමැති. ළඟ දුර තියෙන එකදී ළඟ තියෙනකොට කැමැති දුර තියෙනකොට අකමැති. ප්‍රිය අප්‍රිය දෙකේදී ආනාපානේ ප්‍රියට වැටෙන වෙලාවට කැමැති අප්‍රිය වැටෙන වෙලාවට අකමැති. ඇතුළත පිටත කියනකොට ඇතුළත තියෙනවා නම් කැමැති පිටත ගියාම ගන්සා අපි දාන දර්ශනේ පැතිකඩ 6න් 11න් 6ක්ම අපි වින් දැනටමත් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ පහකට තමයි ආශාවෙන් බලන්නේ. ඒ නිසා ඒ ඉතුරු 6ත් මේ පහට ශක්තිය ලැබෙන්න නම් සමතත්ත්වෙ නම් අර එපයි කියලා විසිකරපු 6ත් සම ප්‍රේමයකින් සම ආදරයකින් බලන්න ගිය දවසේ ආනපනී පේන්න තියෙන හැම පැතිකඩක්ම සමානව බලනකොට සංඥාවෙත් තියෙන අර විචිත්‍රතාවය අඩු වෙලා සංඥාව ස්වභාවයට එන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයාගේ රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් ඇති කරනවා. පෞරුෂත්වයේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. එයා කරන කෙනාට තමයි ඉස්සලාම ඒක තේරෙන්න පටන් ගන්න. නමුත් නොබෝ කලකින් ළඟ ඉන්න කට්ටියටත් තේරෙනවා මේ පුද්ගලයා ඉස්සර වගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් කුප්පන්න බෑ කියලා. පිටින් ඉඳලා බොත්තම් තද කරලා කරන හැබැයි අර කුප්පන ගති ටික ටික තියෙනවා. තැම්පත් වෙන ගතිය එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර චපල මාර්ගය අතහැරලා වංක මාර්ගය අතහැරලා ඍජු වෙන්න පටන් ගන්නවා. මේ දිගට මේ කරගෙන කරගෙන යනකොට අන්ත දෙක අතහරිනවයි කියන එක, මධ්‍යම ප්‍රතිපදාට එනවයි කියන එක, උපේක්ෂා වෙනවයි කියන එක, ගත්ත අරමුණේ බොහෝ වේලා තපස් තපස පවත්තන්න පුළුවන්, ඉරියව්ව පවත්තන්න පුළුවන් එක එන්න පටන් ගන්නවා. ඒක හොඳ ලකුණක් තමයි මේ සංඥා වලින් අපිව කරන දාසකත්වය අයින් කරලා අපි සංඥාව දාසකත්වයට ගන්න පටන් ගන්නවා. සංඥාව අපේ අර්ථය අත්තර ගන්න පටන් අර ගන්නවා මේකේ කිසිසේත්ම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ මේකේ කිසිසේත්ම පැවිදි වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ මොකක්වත් නැහැ මේ ධර්මතාවය තේරුම් ගත්තොත් කොතනකදී හරි මේක කඩා ගත්තොත් හැම මේ චිත්තක්ෂණයකම මේක දැක ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට සිදු වෙන. එතකොට අපි ඉන්නේ අවදියෙන්. හැම දෙයකටම අවදියෙන් ඉන්නේ. අවදියෙන් ඉන්නකොට ඒ අවුරුදු 2553කට ඉස්සෙල්ලා පිරිනුවම් පාපු බුදුහාමුදුරුව පිලුණු වෙලා නැහැ තාම පණ තියෙන බව තේරෙනවා. සජීවී බුද්ධ ශාසනයක තියෙන දේ තේරෙන පටන් ගන්නවා. අපි මේ ලංකාවේ ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉන්දියාව මධ්‍යම දේශය කියලා අපිට කොන් වෙන ගතියක් නැහැ. සජීවී කරන්න පුළුවන්. ඒ නිසා මේක තව කෙනෙකුට දෙන්න බෑ. මේ මට ඇති වෙච්ච සංඥා පිළිබඳ හැඟීම කාටවත් බුදලියට දෙන්න බෑ. ඒ වගේම බුදුහාමුදුරුවෝ ළඟ හිටියක් ගන්න බෑ. එකම දෙයයි බුදුහාමුදුරුවෝ කරන්න පුළුවන් මෙන්න පාර මේ පාරේ ගමන් කරපළා. එතකොට යන්න ඕන තැනට ලැබෙයි කියලා. ඉතින් ඒක සඳහා බුදුරජාණන් වහන්සේත් කිව්වේ මගේ දේශනා කරන එක විතරයි. ශ්‍රාවකයෝ අහගෙන ඉඳලා පුළුවන් තරම් කිට්ටු කරගන්න හැදුවා. ඉතින් මේ 2500ක් ගිහිල්ලත් මේ ධර්ම තාම පණ තියෙන ගැන කොච්චර සන්තෝෂෙන්න ඕනද කියලා හිතන්න. මෙච්චර මේ සියුම් දේවල් අද දක්වාම අවුල් වෙලා නැහැ. මලකඩ කාලා නැහැ. ඒ මොකද සජීවී කැවුත්තක භාවනා කරන සජීවී પરම්පරාවක මේක ඇවිල්ලා තියෙන්නේ. මේක කරුණා කරලා ඊගාව પરම්පරාවට නොදී යන්න වැහි යන්න දෙන්න එපා. දුන්නත් අපි භයානක වැරද්දක් කළා වෙනවා. යුග මෙහෙවරකට කරෑරියා වෙනවා. ඒ නිසා නිමි પરම්පරාවකට වෙදෙන්නේ නැතුව ශක්ති ප්‍රමාණය රූප අඳුරගෙන සංඥාත් අඳුරගෙන තව කවුරු හරි ගැට වෙලා ඉන්න වෙලාවදී පුළුවන් ප්‍රමාණය කියන ගැටලු විසඳන්න බෑ. ගැටලු නොයීම පිණිස ඇත්ත ඇති හැටියට දකින්න දැකීමේ දැකීමෙන් අතර වෙන්න ඇහිීමේ ඇහිීමෙන් අතර වෙන්න කටයුතු කරන්න ඉතින් ඔක්කොමලා එතකොට කියනවා එක ගැඹුරුයි කියලා අපිට දරුවෝ ඉන්නවා අපිට රස්සාවල් තියෙනවා අපිට අසවල් අසවල් ප්‍රශ්න ඔක් කරන්න වෙලාවක් නැහැ කියලා ඉතින් ඒ අර ඒ ප්‍රශ්න ඇති වෙන්නේම මේක නිසා නම් අපිට කවදා හරි සිද්ධ වෙනවා මූල ධර්මයට ගිහිලා අඩිය ඉඳලා සුද්ධ කරන්න යනවා ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම ශක්තිමියත්ව ගාව තියෙනවායි කියලා මම මේ උත්සාහ කරන්න පුළුවන් තරමේ මම මට වැටහෙනවා කියලා හිතෙන දේ හදා බෙදාගෙන යන්න මේකෙදි කිසිම දෙන්නේගේ තාරාතිරම් වල වෙනසක් නැහැ. ඔක්කොමලා ඉන්නේ එකම අසුචි වලේ ඉන්න අසුචි පණුවා. කිසිම කෙනෙකුට සුද්ධියක් ගැන කතා කරන්න ඉඩකුත් නැහැ. හැබැයි අපි දන්නවනම් ඉන්නේ නරාවලේ කියලා ඒ ගොඩ වෙන එකයි තියෙන්නේ. ඉතින් මේ නරාවලේ ඉඳදී තව කෙනෙකුට දානවා කියන එක ඒක කරන්නව කරන්න එක නගිලෙනවා. නිසා අපි සාමූහික වශයෙන් ලෑස්තිලා යන්නේ කයිදෙන මේක වැඩ කරන්නේ එකම එක මානයක් තුල මම දැන් මෙතන. පොදුවේ කරන්නත් බෑ මුළු සමස්තයක් වශයෙන් කාලයකට කියන්නත් බෑ මේ දේශේ පිරිසුදු කියලා කියන්නත් බෑ මම දැන් මෙතන කියන එක නඩත්තු කරන තාක්කල් අපිට සංඥාවෙන් සෑහෙන ගැළවීමක් තියෙනවා නමුත් අපිට රසමසවුල කන්න පුළුවන් හැම කන්න පුළුවන් උගුල ගස්ස ගන්න නැතුව මේ දේ කරගන්න සියල්ලන්ටම එකසේ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට තව විනාඩි 10ක 15ක පමණ කාලයක් තියෙනවා මේ ඉදිරිපත් කරන ලද කොටස් විශේෂයි ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ ධර්ම මාතුකා තියෙනවා නම් මතු කරන්න. ඉතින් මම ආද සාදරයෙන් ඉල්ලා සිටිනවා. තව විනාඩි 10කට 15කට සීමා කාලය තුල ප්‍රශ්න තියෙනවා නම් මතු කරන්න ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. නෑ එතකොට ශ්‍රද්ධාව වෙනසක් තියෙනවා වීරිය වෙනසක් තියෙනවා සතිය වෙනසක් තියෙනවා සමාධි වෙනසක් තියෙනවා ප්‍රඥා වෙනසක් තියෙනවා ඒ කියන්නේ ඉස්සර තිබ්බ එක නෙවෙයි වෙන මොකද්ද වෙනස් වෙලා ශ්‍රද්ධා මේක මෙතනදිත් නොසැලී ඉන්න විශේෂ ශ්‍රද්ධාවක් ඕනේ මේ தත්ත්වෙදි නොසැලී ඉන්න විශේෂ සද්ධාාවක් ඕනේ සද්ධාව පණ ගැහෙන්න වෙනවා එතනදී. පණ ගැහුවේ නැත්නම් එයා අතහැරලා දාලා යනවා. බුදුහාමුදුරුවෝත් අතහරිනවා, ගුරුවරයෙක් අතහැරලා දාලා මට පැටලුණා කියලා යනවා. වීරියෙත් තියෙනවා. මේක අරින්නේ නැහැ. මම මේක දිගට කරගෙන යන්න ඕන කියලා වීරියත් පණ ගන්නවා එතනදී. ඒ වගේම මේ අල්ලපනල්ලාසේ සතිය පවතිනවායි කියන එක සතියත් සෑහෙන දුරට තහවුරු වෙන්න ඕන. සමාධියත් මේ හෙල්ලෙන පොළවේ වැටෙන්නේ නැතුව ඉන්නවා වගේ. අර තිබුණු පරණ කුඤ්ඤ සේරම ගලවලා ගිහිල්ලා දැන් මේ හරියට කියනවා ආශාන්තරා පොළොව දිගේ ගිහිල්ලා දැන් උස්සන්න හදන්නේ. එතකොට අපේ ඇඟ නිකන් කිලිපොන්න ගතියක් තියෙනවනේ මේ වෙලාවේ නොසලී ඉන්නවා කියන එක පුරුද්දෙන්ම ගන්න. එතකොට සමාධියත් බල කරනවා. ප්‍රඥාවත් බල කරනවා. ඒ හැම දෙයක්ම පරිණාමයකටපත් වෙන වෙලාවක් මේ. මාරු කරලා දෙන වෙලාව. මෙතනදී නැසලි උලන් අදින් නැති තැනකපත් වෙන පහන් දැල්ලා වගේ නැසලි ඉඳීම තමයි අපි මෙතන පුරුදු කරන්නේ. ඒක සමාධිය තුලින්ම විතරක් නෙමෙයි විස්තර කරන්න පුළුවන්. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහේම පෙළ ගැස්මක් එනවා. පහේම තිරියන් වීමක් වෙනවා. වැඩි වියපත් වීමක් වෙනවා මෙතන. ඒ නිසා මේක තමයි පළවෙනිම කඩයිම. මේකෙන් පස්සේ තමයි අපි විපස්සනාට වැටෙන්නේ. මේ තමයි විපස්සනාවට යන්න අන්තිම කරන ගේට් ගේට් එකේදී චෙක් කරන ඔක්කොම චෙක් කරනවා. කොහොමද කොහොමද කොහොමද කියලා ඩෙන්ටි කාඩ් බලලා ඔක්කොම ඇතුළට දානවා. ඒක එකක් හරි නැත්තම් ගන්න ඇතුළට. එනිසා මෙතෙන්දි සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. කැපකිරීම කළා මෙතෙන් තිබුණ මෙතෙක් තිබුණ සද්ධාහමදී ඉස්සරහට යන්න මේට වැඩිය සද්ධාාවක් දැන් ඕනේ. මේට වැඩිය වීරියක් ඕනේ. මේට වැඩිය සතියක් ඕනේ. මේට වැඩිය සමාධියක් ඕනේ, ප්‍රඥාවක් ඕනේ. මම මේ සඳහා තමයි ආවේ කියලා යනවනම් එයාට ඒ ඉන්ටර්විව් එක පවා සතුටට කාරණාවක් වෙනවා. තියෙන ඔක්කොම අතහැලා දාලා කොහොම හරි ඉදිරියට යන්න. ඒව එකයි මුළු සංසාරෙට වෙන්න ඕනේ. එක චිත්තක්ෂණ. ඊට පස්සේ මනුෂ්‍ය වෙනස. ඒව දෙවෙන් දුන් හතර සැරයක් වෙන දේවල් නෙවෙයි. උනාට පස්සේ පරණ මිනිහා නෙවෙයි. ඉතින් ගෙදර ගියාම කචල්. ඉතින් මොකද්ද නඩුව? හරිද මොකද්ද කියන්නේ ඉතින් අපිට කරන්න කියන්නේ මොකද්ද? ඒක නිසා සරුවත් chance සඳහන් කරනවා භාවනා කරන කෙනෙක් සුතමේ ඥාණයෙන් අනුග්‍රහ කරන්න ඕන, සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සමතෙන් අනුග්‍රහ කරන්න ඕනේ, ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න. මේ සාකච්ඡා අනුග්‍රහිතය කියන්නේ මේක තමයි. මේක කල්යාණ මිත්‍ර ආශ්‍රයයෙන් තොරව පොතක් කිව්වට කවදාකවත් මේ පොයින්ට් එක අහුවෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. අපිට ඕන වුණාට ගුරුවරයාගේ මේ ප්‍රශ්නේ අහන්න වර්ණ ගන්න දන්නෙත් නැහැ අපි. වෙන්නේ නැහැ, ඒක වෙන්නේ නැහැ. ඒක ගුරුවරයාට කොච්චර වුණත් ශිෂ්‍යයා හිතෙන් ඇවිල්ලා නැතුව මේක වැක්කිරුවට තේරෙන්නේ නැහැ. කවුරු හරි ආශිර්වාද කරොත් අනේ උඹට සංඥා ස්කන්ධේ වැටේවා. මම මේ දාන කන්දක් දීලා බුරියානි බදන් දීලා කියන්නේ. අනේ මට සංඥා ස්කන්ධේ වැටේවා වැටේවි. ඉනිසයි බුදුරජාණන්ගේ මොකකින්වත් මේක වෙන්නේ නැහැ. මෙතෙන්ට යනකම්ම කර්ම ගෙවන්න ඕනේ. මෙතෙන්ට යනකම්ම වරද්ද ගන්න ඕනේ. මෙතෙන්ට යනකම්ම පහඳින්න ඕනේ. ඒත් අතාරින්න නැතුව යන්න නම් සද්ධාවක් තියෙන්න ඕනේ. නිසා තව ඉස්සරහට අපිට කොච්චර ගැඹුරු ධර්ම හම්බුණත් ඔන්න ඔය කියන අහිංසකකම අනේ මට තේරෙන්නේ නැහැ කියන එක වරණගන්න පුළුවන් නම් අපි බුදුහාමුදුරන්ගේ සමාජිකත්වය කැන්සල් කරගන්නේ නැහැ. කොතනක හරි මට දැන් තේරෙනවා කියපු දවසේ බුදුහාමුදුරෝ තුක් කාල විසිකොල දානවා. ඒ වැරදිලා. හැම වෙලාවෙම ආධුනික මනසක් ඇති කරගන්න. හැම වෙලාවෙම කියන්නේ අහං නජානාමි භගවා ජානාති. අනේ මට තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේට වැටහෙනවායි කියලා. මම මේ සද්ධාවෙන් බන්දන්න හදනව නෙවෙයි මේ අන්ධබත්තියක් ඇති කරන්න හදනව නෙවෙයි. ඒ දේ ඒ ඒ දේ නැතුව ඔතනින් පණින්න බෑ. පැනට පස්සේ බුදුහාමුදුර ගැන කියන්න වචන නැහැ. අවුරුදු 2500 ගාන ඉතල වෙන භාෂාවකින් වෙන ලෝකයක පහළ වෙච්ච මේ පුරුෂයෙක් අදට ඇවිල්ලා මේ පපුවට තට්ටු කරලා කියනවා කියව මොන අදිෂ්ඨාන ශක්තියක්ද කියලා හිතන්නේ. ඉතින් ඒකට අපි වාහනයක් වෙන්න පුළුවන් නම් අපිට ලොකු වගකීමක් වෙනවා. දැන් මේ කොහොමද කාට හරි මැරෙන්න ඉස්සෙල්ලා මේ ධර්ම භාණ්ඩාගාරේ බහලා දීලා මැරෙන්නේ කිව්වම ඔළුව ගිනි ගත්තා වගේ. ඒ මේ ලෝකයා යන්නේම කාමේ පිටිපස්සේ. දරුවෝයි ශිෂ්‍යයෝ තේරම දුවන්නේ කයිටි ඒ කට්ටියට කිව්වොත් මේක පොඩ්ඩක් නතර වෙලා මේ කාමයේ කාමයක් බවටපත් කරන සංඥාදියා පොඩ්ඩක් බලපන් කියලා කිසිම මොනවද කියන්නේ సౌందර්ය හැඟීමක් නැතිකම කියලා අපිට බයි. සුන්දරත්වය දන්නේ නැහැ. දීක රස විඳින්න දන්නේ ආයේක අවුස්සලා මේ යාන්ත්‍රණය බලන්න හදනවා කියලා තොරණ දිහා බලනවා මිසක කවුරක්වත් කැමති ලෑෂර් කොටේ දිහා බලන්නේ. සෑචර් කොටේ චර චර චර චර ගාලා කරකෙන්නේ ඒක නේ. තොරණේ නම් ලස්සන අලුව කැටි ලස්සන තියෙනවා. මල් කරකිනවා. ඔක්කොමලා තොරණ දිහා බලහින්. ඊට පස්සේ යාන්ත්‍රණය බලන්න ගියාම කවුරක්වත් නැහැ. බුදුරජාණන්ස ඔක්කොම දැකලා කිනෝ කොහොඳට බලලා පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහලා හෝටලෙන් කන්න ඉස්සෙල්ලා පිස කුසිය පැත්ත පොඩ්ඩක් බලලා ඉන්න කිය. කන්නේ එදාට කන්නේ මම දැන් එළියට ගේනකොට වේටරට අnder ඇඳුමයි ඇතුලේ ඉන්න මනුස්සයා දාඩිය පියාගෙන කර කර ඥාන කතාවක් කරන හැටි දැක්කනම් ওই කියන ආලවට්ටම නැහැ. එනිසා මේක දැක්කට පස්සේ මොකද්ද මොකද්ද වෙනසක් ඇති වෙනවා. ඒක මං කිව්වේ ඒකයි මුළු සංසාරෙම එක සැරේ වෙන්නේ. කවවම දායකවත් ඒක මතක් අමතක කරන්න බෑ මරුණත් අමතක කරන්න බෑ. ඒ දකපු දර්ශනය පොඩ්ඩක් නිකන් හඳ වලාකුළු බැහුනෝක බැලෙන්නේ වැහින්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඇති කරගත්තොත් කොහොම හරි කවවම දායකවත් මොනම ක්‍රමයකට කාගවත් සාපයකට මේක නැති කරන්න බෑ අපිට. ඒ නිසා අපිට තියෙන්නේ දන්නා ක්‍රමයට යාප් වෙලා කාට හරි එතෙන්ද එනකම්ම කරලා නිතරම වහිනවා වගේ වර්ෂාවේ මේ ධර්මයේ දිදී දිදී ඉන්න ඕනේ. ඒකට එක්කෙකුට විතරක් වාදනේ එළිය තියලා වතුර ටිකක් ගෙට ගන්න පුළුවන්. ඉතින් ඒක ධර්මමය ආශ්චර්යයක් මිස පුද්ගල ශක්තියක් නෑ. කිසියම් පුද්ගල ශක්තියක් නෑ. මේක තමයි પરම්පරාව මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ. 2500ක් වෙනකොට මොන්න තරම් මෙවුවා අමාරුවෙන් දරාගෙන ඉන්නේ නැද්ද කියලා බලන්න. ඒ නිසා අපි උත්සාහ කරන්න තියෙන්නේ ඒ යන ඒ ප්‍රවාහයට අපිත් සාක්ෂි වෙනවා නම් අපිත් වාහනයක් වෙනවා නම් මේක තමයි අපි මේ ජීවිතය ලබලා තියෙන්නේ කියලා පුළුවන් තරම් දන්නේ නැති අය නිඳා කරන්නත් යන්න එපා දන්නවා කියලා තමයි මාන්නක්කාර කරන්නත් යන්න එපා ඒ වැටහිච්ච ආකාරයේ තව කෙනෙකුට කවමදාකවත් ওই විදිහට වැටෙන්නේ නැහැ එයාවට අහගන්නේ වෙන විදිහකට නමුත් උත්සාහය අත නැර තමයි දිගට මේක දිනු කරන අතරේ පුළුවන් තරම් රසපසහුවක් හම්බෙච්චාම බෙදාගෙන කන්නේ ඔය කපුට කාක්කක් කියන මොනවාරි හම්බෙච්චා. කට්ටිය ගෙන්නගෙන කන්නේ. අන්නේ ගතියෙන් තමයි සාසනය රැකුනේ. හොඳයි අපි එහෙනම් 11යි කාලයි අපි නැවත 12:00ට මෙතන රැස් වෙනවා 12:00 මානදල 1:00 තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා එතකන් ඒ කකුල් අතපය හිරිය අරගණ්ඩයි උගුරකට පොඟවා ගණ්ඩයි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා